සුබෝදෑසනක් තෙරුවන් සරණයි ඔබට බුදුරජාණන් වහන්සේ පිරිණිවුණු පසු සැරියුත්තා මුගලන් මහරහතන් වහන්සේලාගේ අභාවයෙන් පසු ආනන්ද හිමියන්ට වඩාත් සමීප වූයේද අනුරුද්ධ හිමිපාණන් උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන් අමතා මේ විදිහට මතක් කරනවා ඇවැත්නි ආනන්දය තහවුරු සිත ඇති අටලෝ දහමින් නොසැලෙන අප බුදුරදුන්ගේ ආශ්වාස ප්‍රාශ්වාසය නැවතී ඇත ඒ අප මුනිහු තෘෂ්ණා නැතියාහු නොහැකිලුණු සිතින් යුතු වේදනා ඉවසා කලුරිය කලාහු ඇවැත්නි හැඬුමින් වැඩෙක් නැත ශෝක නොවව් නොම වැළපෙව් ප්‍රියමනාප හැමදේින් වෙන්වීම යන මේ ධර්මතාව භාග්‍යවතුන් වහන්සේ නොදෙසූසේක්ත ඇවැත්නි යමෙක් ලොව උපන්නේද විපරිණාම ධර්මයට නොහසුවන්නේද නොනැසී පවතින්නේ කුමක් වෙද තොප හැඬුමට దేవතාවෝද තොස් කියත් ආනන්ද ස්වාමින් වහන්සේ තමන්ගේ ප්‍රියමනාපම වූ වස්තුව බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු මේ විදිහට හිත හදාගත්තේ අනුරුද්ධ හිමියන්ගේ වදන් සිහිපත් කිරීමෙන් අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මයි තාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මාළඹේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති කතිකාචාර්ය දර්ශනපති රාජකීය පඬිතුක විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද ඇත්කඳුරේ සුමන සාර ස්වාමින් වහන්සේට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා වෙනවා. කරු ස්වාමීන් වහන්සේ කාල විපතක අසුබ පෙරනිමිති සමග ඒ අසුබ අධ්‍යක්ීම් එක්ක සෝබරව සිත් ඇතිව මේ මොහොතේ සිරස FM පන්සිල් මළුවේදී ධර්මය ශ්‍රවණය කරන සියලුම දෙනා වෙනුවෙන් ධර්මය පැහැදිලි කරන්නට කියලා මා ආරාධනා කරනවා. සවන් දෙන සෑම දිනාටම පෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. අද පන්සිල් මලුව තුලින් අපට ලැබුණු මාතෘකාව ජීවිතය ඉලක්කය සහ බුදුදහම පිළිබඳව ධර්මානුකූලව කරුණු විග්‍රහ කිරීමටයි. එහෙමයි. ශාලිකා මේ වැඩසටහන ආරම්භ කරනකොටම බොහෝම කාලෝචිත ප්‍රස්තාවනාවක් සිද්ධ කළා. ආනන්ද ස්වාමින් වහන්සේ සංවේගයට පත් වූ අවස්ථාව. එහෙමයි ස්වාමීනි. ඒ තථාගතයන්න් වහන්සේගේ පරිනිර්වාණය නිසා ශාලිකා එහෙම කියනකොට මට මෙහෙම මතක් වුණා. බුදුහාමුදුරුවෝ මහා පරිනිර්වාණයට වැඩීම නිසා පමණක් නොව ඊට කලිනුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහෝම ළඟින් ආශ්‍රය කළ කෙනෙක් තමයි ආනන්ද ස්වාමින් වහන්සේ. එහෙමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනුවන් පෑවාට පසු උන්වහන්සේට වාවා ගන්නට බැරි මහා සිතෙහි බරක් සංවේගයක් පසුතැවීමක් යම් විදිහක ඇති වුණා කියලා බණ පොත ලස්සනට කියා දෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ වෙලාවේදී ඒ ආනන්ද ස්වාමින් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පාවිච්චි කරපු පාත්‍රය අතින් අරගෙන සිවුරු ටික අතින් අරගෙන පත්කඩේ අතින් අරගෙන දුවගෙන වගේ බුදුහාමුදුරු ළඟට ආවේ බොහොම සංවේගයෙන් තරමක සිත ආකූල කරගෙන ඒ වෙලාවේදී බුදුහාමුදුරු ආනන්ද ස්වාමින් වහන්සේට මතක් කළේ නේ. "ඔව් ඔව් ආනන්ද, සාරිපුත්ත නැති වුණ එක අපට ලොකු පාඩුවක්. ඔව් ඔව් ආනන්ද පුදුම සංවේගයක් ඇතිවෙන්න ඕන. පුදුම දුක් වීමක් ඇතිවෙන්න ඕන. අපි කවුරු දුක් වෙන අය සමග දුක් වෙන්න ඕන කියලා නම් බුදුහාමුදුරු පැහැදිලි කළේ නැහැ. එහෙමයි. ශාලිකා මේ ලෝකය අනුසෝතගාමී බුද්ධ ධර්මයේ බෞද්ධ දර්ශනීය පටිසෝතගාමී ධම. එහෙමයි. අඬන මිනිස්සු මැද හඬන එක නරකක් නෙමෙයි. හැබැයි ඒ ලෞකිකම ලෝකයේ ඉන්න ගලන ගඟේ ගලන පැත්තටම ගසාගෙන යනවා නම් තමයි එහෙම විය යුත්තේ. එහෙමයි. වැළපෙන මිනිස්සුත් එක්ක එකට වැළපීමෙන් වැළපෙන මිනිස්සුන්ටත් වැඩක් නැහැ. පසුව සෝක් කරන කෙනාටත් වැඩක් නැහැ. එහෙමයි. සිදු වූ විපත යෝනිසෝ මනසිකාරේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව බලන්න පුළුවන් නම් දකින්න පුළුවන් නම් සිදු අවස්ථාව ගැඹුරින් විමර්ශනය කරන්න පුළුවන් නම් හේතු කරුණු කාරණා විමසා බලන්න පුළුවන් නම් විදර්ශනාවට නගන්න පුළුවන් නම් එතන තමයි ශ්‍රේෂ්ඨවන්නේ. එහෙමයි ස්වාමීනි. පාත්‍රය අතේ තියාගෙන දෙපට සිවුර, තුම්පට සිවුර අතේ තියාගෙන අඳනය, පත්කඩේ අතේ තියාගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ අනේ මගේ උත්තමයන් වහන්සේ, මගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පරිනිර්වාණයට ගියා කියලා අඬන සංවේගයටපත් වූ ආනන්ද ස්වාමින් වහන්සේ දිහා සමහරවල් බුදුහාඳුර ඇහුවා. ඇයි ආනන්ද සාරිපුත්ත පරිනිර්වාණයටපත් වුණා? සාරිපුත්ත පරිනිර්වාණයට ගියේ ඔබේ සතියත් අරගෙනද ඔබේ සීලයත් අරගෙනද ගියේ පරිනිර්වාණයට ඔබේ සමාධියත් අරගෙනද ගියේ අන්න එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේට කල්පනා වුණා උන්වහන්සේ පරිනිර්වාණයටපත් වුණා ඇත්ත මගේ සීලය අරගෙන ගියේ නෑ උන්වහන්සේ පරිනිර්වාණයටපත් වුණා ඇත්ත මගේ සමාධිය අරන් ගියේ නෑ උන්වහන්සේ පරිනිර්වාණයටපත් වුණා ඇත්ත මගේ ධර්මඥානය අරගෙන ගියේ නෑ එහෙනම් මල්ලඟ ආම්පන්න සහිතයි සියලු විනෝදයේ සහිතයි ඒ නිසා මේ ලෝකයේ සිදුවෙන දේ තමයි මේ සිදුවේ යුත්ත මේක තමයි ධර්මතාවය කියලා ආනන්ද ස්වාමින් වහන්සේ හඬන හැඬුමින් සංවේගයෙන් තුරන් වුණේ මේ බුද්ධ දේශනාවෙන් එහෙමයි සංජාලිකා බොහෝ අය කල්පනා කරાવી අද මේ සිද්ධ වෙච්ච සිදුවීම ඇත්තටම ප්‍රතඥාය හැටියට නම් සිතෙහි ශෝකය, විලාපේ, කනගාටුව, පසුතැවීම ඇති කරනවා. මේක සත්‍ය. නමුත් අපි කල යුත්තේ මේ සිදු වූ දෙය ධර්මානුකූලව විමර්ශනය කර බැලීමයි. බුදුහාමුදුරු දේශනා කරනවා ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. ශෝක පරිද්දමානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාච මේ ධර්මයේ තුල හරියට ශාලිකා හොඳම වටිනාම ලොකුම ලොකු හස්තියෙකුගේ පියවරට පියසටහන්ට ඒ ඇතුළට ඕනෑම සතෙක්ගේ සත්ව පාදයක පියසටහන දාන්නට පුළුවන් ඒ වගේ මේ ලෝකයේ සිදුවෙන සෑම සිදුවීමකම විපත්තියකම සැනසීමකම හැම දෙයකම සමස්ත දෝලණය බුදුදහම තුල අපූර්වට විග්‍රහ වෙලා තියෙනවා. එහෙමයි. ඒ නිසා මේ ධර්මයමයි එකම මාර්ගය අපට පිරිසිදු වන්න. මේ ධර්මයමයි එකම මාර්ගය ශෝක විලාප නැති කරන්න. මේ ධර්මයමයි එකම මාර්ගය දුක් දුම්නස් බැහැර කරන්න. මේ ධර්මයමයි එකම ඖෂධ ඖෂධය වන්නේ නුවණ වර්ධනය කරන්න විතරක් නෙමේ අපි කවුරුත් බලාපොරොත්තු වන ඉලක්කය ඒ ජීවන ඉලක්කය සත්වයාගේ පරම නිෂ්ඨාව නිවන් පසක් කරන්නත් මෙන්න මේ ඉලක්කය ලබා ගන්නට මේ අසිරිමත් ධර්මයේමයි ඖෂධය වන්නේ. බුදුහාමුදුරු පැහැදිලි කරන ලස්සන උපමාවක්. යථා අගාරං දුච්ඡන්නං උට්ඨි සමති විජ්ජති එවං අභාවිතං චිත්තං රාගෝ සමති විජ්ජති. යම් කිසි කෙනෙක්ගේ සිත අභාවිතනම් ඒ කියන්නේ හදලා නැත්නම් ධර්මේ නැත්නම් සීලේ ගුණේ සමාධියේ ප්‍රඥාව නැත්නම් ඒ ඒක හරියට හිල්ලුණු වහලක් සහිත හරියට සෙවිලි නොකරපු වහලක් සහිත ගයක් වගේ ඒවං අභාවිතං චිත්තං රාගෝ සමති විජ්ජති මෙන්න මේ වහල හිල්ලුණු සෙවිලි නොකරපු ගේට හෝ ගාල වතුර කඩම් වැටෙනවා පොත්තික තෙමනවා මිනිස්සු තෙමනවා වතුර වලවල් හදනවා බඩු මුට්ටු තෙමනවා පුදුම කරදරයක් වහිනකොට ආන්නේ වගේ හදපු සිතක් නැති අභාවිත සිතක් තියෙන කෙනාට පුංචි කරදරයක් මහ හිමාල පර්වතයේ ඔලුවට පාත් වුණා වගේ දැනේවි ඕනෑම ලෝකේ හෙළවෙන පෙරලෙන ඇදෙන බැඳෙන තැලෙන පොඩි වෙන දෙයකට ශක්තිමත් ධාර්මික සිතක් තියෙනවා නම් ඔහුට පුළුවන් ඇරුණු ඇසින් නුවණැසින් ඒ විපත්තියට, කරදරයට, ශෝකයට, විලාපයට උනත් මුහුණ දෙන්න. ඒ නිසා අපේ ජීවිතවල ශෝක විලාප බොහෝමයි. එවැනි ශෝක විලාප ජය ගන්න ඒ ක්‍රමයේ කතා කරන්නට, ජීවන ඉලක්කය කතා කරගන්නට, ඒ ගැන අවබෝධය ලබන්නට ඉලක්කය ජීවිතයේ සහ බුදුදහම කියන පන්සිල් මළුව අද අපට හරි වැදගත් වෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහෝ පින් මෙම ධර්ම සාකච්ඡා මේ වැඩසටහනට අද වැඩම කළාට බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මතක් කළාසේ ආනන්ද ස්වාමීන් ස්වාමින් වහන්සේට මතක් කරනවා ආනන්දය මේ සිත ප්‍රභාස්වරය කියලා. ඔබ තුල තියෙන සිත ප්‍රභාස්වරද? ඔබේ මුළු ගතම රන් රුවන් වලින් සරසා ගත්තත් ඔබේ සිතේ ප්‍රබහස්තරභාවය පිළිබඳව ඔබ හිතුවද? එහෙමනම් අද දවසේ අපි මේ පිළිබඳව හිතමු. ස්වාමින් වහන්සේ පැහැදිලි කරාසේ ජීවිත ඉලක්ක වෙනුවෙන් මේ ප්‍රබහස්තර සිත තව තවත් උපමට්ටම් කරගන්නේ කොහොමද? ධර්මයේ පහසත් එක්ක කියන එක පිළිබඳව කතා කරමු. මේ විරාමයෙන් අනතුරුව අපි ජීවිත දශක පිළිබඳවත් ඉලක්කය කරා යන ගමනේදී මේ ජීවිත දශකවල තියෙන විශේෂතාවය පිළිබඳවත් සාකච්ඡා කරනවා. පූජ්‍ය ඇත්කන්දරේ සුමනසාර කර ස්වාමින් වහන්සේ සමඟ. තුන් සිත පහදන පන්සිල් මනෝ රාජකීය පඬිත පූජ්‍යපාද ඇත්කඹරේ සුමනසාර ගරු ස්වාමින් වහන්සේ අද මෙම ධම් සාකච්ඡාමය වැඩසටහනට පන්සිල් මළුවට වැඩම කළා. ගරු ස්වාමින් වහන්සේ ජීවිත ඉලක්ක ඉතාමත් වැදගත්. තත්පරයක් ගානේ මේ මොහොතේ මේ වැය වෙලා යන්නේ ඔබ ගෙනාපු ආයුෂ. ඔබ නිකරුණේ කායික හෝ කතා කරමින් ඉන්නවා නම් කවහරි විවේචනය කරමින් ඉන්නවා නම් මේ වැය වෙන්නේ ඔබේ කාලය කියලා මතක තියාගන්න. ගරු ස්වාමින් වහන්සේ මේ ඉලක්ක සපුරා ගැනීමට අපි යන ගමනේදී මේ ජීවන දශක පිළිබඳවත් අපි කතා කිරීම ඉතා තාමත් වැඩකත් නේද ස්වාමින් වහන්සේ? තාම වටිනවා. ශාලිකා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ලස්සන උපමා කීපයක්. එහෙමයි. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ ජීවිතයේ හොඳට ධර්මින් කිරා මැන විමසා බලන්න ඔහු පුදුමාකාර අවබෝධයකට පත් වෙනවා. එහෙමයි. මේ ධර්මී පුරාම ත්‍රිපිටකයේ පුරාම තිබෙන ඕනෑම ඉගැන්වීමක මූලිකම රසයක් තියෙනවා. එහෙමයි. ඒ තමයි විමුක්ති රසය. මිදීම පිළිබඳ රසය. ඒ නිසා අපේ ඉලක්කය මිදීම කරා යන්නයි. මේ භයානක ඝෝර සසරින් මායාගෙන් මර රාජ්‍යෙන් මිදලා ආර්ය භූමියට පය තබාගෙන එතනින් ඒ අසිරිමත් සීල් ස්වභාවයටපත් වෙන්නයි. ශාලිකා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ ධර්මයේ තුල නිවැරදි අවබෝධයකටපත් වුණා. නිවැරදි තහවුරු බවකට આવොත් චල ශ්‍රද්ධාවෙන් අචල ශ්‍රද්ධාවට ගමන් කළොත් එයා කොයි වගේද? එහෙමයි. එයා නැවත අර ගලන ගඟ ඔස්සේ ගහගෙන යන්නේ. එයා බොහෝම තහවුරු බවකට එනවා. හරියට ගහෙන් වැටෙන කොළයක් දිහා බලන්න කියලා බුදුහාමුදුර අපට අවවාද කරනවා. එහෙමයි. ගහකින් වැටුණ කොළයක් වැටෙන්නේ බොහෝ බොහෝදුරට ශාලිකා එය අවපැහැ ගැන්විලා ගුරු පාට වෙලා වේලිලා බුදුහාඳුර මතක් කරනවා ගහකින් වැටෙන කොළයක් නැවත කවදාවත් ගහේ තිබුණා වගේ කොළ පාටට හැරෙන්නේ නැහැ කියලා. එහෙමයි. ආන්නේ වගේ මේ ලෞකික ලෝකයේ තියෙන සිත අලෞකික ස්පර්ශය ලදහොත් අචල ශ්‍රද්ධාවකටපත් කරගත්තොත් එයාගේ සිත අන්නේ වගේ නැවත ලෞකිකත්වයට නැමෙන්නේ නැහැ කියලා මතක් කරනවා. එහෙමයි. ඒ වගේම මහා කළු ගල් පර්වතයක් දෙකට පුපුරා යනවා. වෙන් වෙලා යන ඒ පිපුරුණු ගල නැවත දෙකට හාවෙන්නේ නැහැ වගේ චල ශ්‍රද්ධාව ඉඳලා අචල ශ්‍රද්ධාවට ගමන් කළොත් මේ ධර්මයේ තුල අවබෝධයෙන් ඔහුගේ සිතන්නේ වගේ කියන ගල නැවත එක්කව නොවනවා වගේ මේ ලෞකික ලෝකෙට ඇදෙන්නේ නැහැ අලෞකික ලෝකෙම රැඳෙනවා. පල් ගහක් හරි මැදින් හෝ ගොබේ කපා දැම්මොත් බලන්න මේ තල් ගහේ නැවත පැලවීමක් ලියලීමක් නැහැ. අන්න ඒ වගේ තමයි කියන මේ ආශ්චර්ය ධර්මයේ තුල කවුරු හරි හොඳට අවබෝධය ලබාගෙන ඒ අවබෝධයෙන් සුවපත් වුණොත් එයාගේ සිත එහෙමයි. ඒ නිසා අපට ගහෙන් වැටුණු කොළයක් වගේ වන්න. දෙකට පැලී ගිය එකතු නොවන ගලක් වගේ වන්න. ඒ වගේම ගොබය කපා දැම්ම නැත්තම් මැදින් කපා දැම්ම සල් ගහක් වගේ වන්න කියලා බුදුහාඳුරු අවවාද කරනවා මෙන්න මේ දැක්ම විදර්ශනාව අපිට ලබා ගන්නට නම් මේ අපේ ජීවිතයේ ජීවන දශක පිළිබඳව යම් අවබෝධයක් තිබීම හොඳයි කියලා මම කල්පනා කරනවා බලන්න ඔබ ජීවත් වුණාට ඔහේ ජීවත් වෙනවා ඔබ කරන්නේ ඇත්තට ඔබේ වයසට ගැලපෙන දේද සමහර පත්‍රවල වාර්තාපව තිරණශාලික සමහර අය කරන්නේ පොඩි අයගේ වැඩ පොඩි අය ලොකු අයගේ වැඩ කරලා නේද? තරුණ අය මහලු අයගේ වැඩ කරලා මහලු අය තරුණ තරුණියන්ගේ වැඩ කරපු අවස්ථා බොහෝමයි. මොකද්ද මේ දශක? 10කට බෙදලා පෙන්නනවා. දශක කියන්නේ 10යි. මේ දශක 10 තමයි මන්ද ක්‍රීඩා වර්ණ බල ප්‍රඥා හායන පබ්භාර ප්‍රවංක මෝමූහ සයන කියන මේවා. එහෙමයි. එතකොට මන්ද කියලා කියන්නේ අවුරුදු 1 ඉඳලා 10 දක්වා මන්ද කියන අවදී ගත කරන්නේ. මේ කාලය බොහොම මෘදු ජීවිතයක්. ළමා කාලයක් සුන්දර කාලයක් දෙමව්පියන්ගේ යටතේ හැදෙන්න ඕන හදන්න ඕන. එහෙමයි. ඒ වගේම 11 ඉඳලා 20 දක්වා වයස ක්‍රීඩා දශකය කියලා කියනවා. ක්‍රීඩා කිරීම, ඉගෙනීම, දඟලන, පනින, දුහන ස්වභාවය තියෙන්නේ ওই කාලේ. එහෙමයි. 21 30 දශකයේ වැටෙන්නේ වන්න දශකයේවත් වර්ණ දශකයේ. නව යෝන් විය භද්‍ර යෞවනයේ මතුවලා ඉන්නේ මෙන්න මේ කාලේ කියලා කියනවා. එහෙමයි. හරිනම් යුග දිවිහෙට මේ 21 සහ 30 අතර කාලේ එන්න ඕන එක සාර්ථකම යුග ජීවිතයක් ගත කරන්න හොඳම කාලය කියලා කියනවා. ඊළඟට 31 සහ 40 කියලා කියන්නේ බල දශකයේ කියලා කියනවා. යොබ්බන මදයෙන් මත්වීම ඒ වගේම තමන්ගේ බලය පෙන්වීම කල්ලා කෝලාහල වුවට මෙයට වැඩි වැඩියෙන් පැටලෙන කාලයක් එවැනි අවදානමත් වෙන කාලයක් තමයි 31 සහ 40 ඔය බල දශකය. ඒ වගේම පුදුමාකාර කාය ශක්තියක් මොළයට වඩා ඇඟින් වැඩ කරන කාලයක් එන්නේ ওই කාලි කියලා කියනවා බල දශකයේ. 40ක 50 කියලා කියන්නේ ප්‍රඥා දශකය. දාර්ශනික සිතක් මේ කවුද කොහේ ඉඳලාද කොහාටද මගේ ජීවිතයේ දෝලණය වන්නේ කියලා ගැඹුරු දාර්ශනික චින්තාවකින් බලන්න මේ කාලේ තාම හොඳයි. ප්‍රඥා දශකයේ. වගේම කෙනෙකුට ඕදම් දෙන්න, අනුශාසනා කරන්න පූර්ණ හැකියාවක් බලයක් ලබා දෙන කාලයක්. නුවණින් ක්‍රියා කරනවා, ඇඟෙන් ක්‍රියා කරනවා වෙනුවට. එහෙමයි. 51 60 කියන මේ දශකයට කියන්නේ හායන දශකයේ කියලා එතකොට හානි සිදු වෙන කාලය. එහෙමයි. දිරාගෙන යන කාලයක් ආරම්භ වෙන්නේ මේ කාලයේ. 61 70 කියන්නේ පබ්භාර. ඒ කියන්නේ නැමෙන්නට, කුදු වෙන්නට, වකුටු වෙන්නට පටන් ගන්න කාලේ. මේවා වෙනස් කරන්න බෑ. Taman කවුද කියලා අවබෝධ කරගත යුතුයි. 71 80 වගේ කාලේ තමයි ප්‍රවංක දශකය කියලා කියන්නේ. හැරමිටියෙන් යන්න වෙන කාලේ එනවා. ඒ වගේම ලෙඩ රෝග ලුහු බඳින්න පටන් ගන්නවා. තමන්ගේ ස්වභාවයේ දත යුතුයි. 81 කියලා කියන්නේ මෝහ මෝහ සිහි කල්පනාව අඩු වෙනවා. පුංචි දරුවෙක්ගේ වගේ තත්වයට අපි ආයිපත් වෙනවා. 91 සිය කියලා කියන්නේ සයන දශකය. ඔත්පල වෙලා වැතිරලා සිටින්න වෙනවා. දේව දූතෙක් වගේ අපි ක්‍රියා කරනවා මේ කාලෙදී. මෙතනදී සඳහන් කරන්න ඕන දේවදූත කියන වචනේ කියවිච්ච නිසා මහා නිරේට ගිහාම යමපල්ලා ඒ નિરાසත්තු නිරේට වැටිච්ච අයගෙන අහනවා නුඹලා මෙහින් ඉස්සර වෙලා දැක්කේ නැද්ද දේවදූතයෝ මේ නරාවලට නිරයට වැටෙන ඉස්සෙල්ලා ඒ උඹලගේම ලෝකෙම තියෙනවා ඔබ දැක්කේ නැද්ද කවදාවත් මේ ලදරුවෙක් උපදිනවා මහා ජරා ගොඩේ කෑ ගහනවා දඟලනවා ඉපදෙන විඳ දුක දැකලා නැද්ද අනේ දැකලා තියෙනවා මතක් වුණේ නැහැ කියලා කියනවා. ආ එහෙමද කියලා ආයෙ වද දෙනවා. ආ ඊළඟට අහනවා ඔබ දැක්කේ නැද්ද? ජරාවට, දිරලා, කැඩිලා, අතපය බිඳිලා වයසට එන මිනිස්සු දැකලා නැද්ද? ඒ දෙවෙනි දේවදූතයා දැක්කේ නැද්ද? අනේ දැක්කනම් තමයි සිහිය සතිය පිහිටවා ගන්න බැරි වුණා කියලා. ආයි වද දෙනවා. ආ ඊළඟට අහනෝ යම රාජ්‍යරෝ ඔබ දැක්කේ නැද්ද ලෙඩ වෙන කෙනෙක්? තුන්වෙනි දේව දූතයා ලෙඩින් මිනිසු කෑ ගහනවා හූල්ලනවා දඟලනවා විපත්තියටපත් වෙලා ඉන්නවා අනේ දැක්කනම් තමයි සිහි කල්පනාව ආවෙනේ කියලා කියනවා ආයි දඬුවම් දෙනවා ඊළඟට අහනවා මේ ඔක්කොම කෙරුමන් කරලා දඟලලා කාලා බීලා නටලා මැරිලා ගිහිපු මලකඳක් දැක්කේ නැද්ද මරණයක් දැක්කේ නැද්ද ඒ හතරවෙනි දේව දූතයා උඹට ජීවිතේ උගන්වන්න නිරයට නොයෙන්න ආපු දේව දූතේ ඒ සමන් දුන්නේ නැත්තේ අනේ දැක්කනම් තමයි කල්පනා වුණේ නේ කියලා කියනවා එතකොටක් දඬුවම් දෙනවා. ඊළඟට පස්වෙනි අහනවා ඔබ දැක්කේ නැද්ද වැරදි කරලා මිනිස්සුන්ට දඬුවම් දෙනවා. අතපය කපා දානවා. ඒ වගේම බන්ධනාගාරගත කරනවා. අනේ දැක්කනම් තමයි සිහි කල්පනාව ආවෙනේ මටත් කරදරපත් වෙයි කියලා. මෙන්න මේ විදිහට මේ ජීවිතයේම අපේම ජීවිතේ අපට දේවදූතෙක් වෙනවා. අපේම ජීවිතය අපට මඟ පෙන්වනවා. අපේම ජීවිතය ගැන අපට සතියෙන් අවබෝධයෙන් හිටියනම් මේ පහලට අඳුරට හෙලට නිරයට නරාවලට වැටෙන ජීවිත ගොඩ ගන්න පුළුවන් කියලා බුදුහාමුදුරු අපට උගන්වනවා. හොඳයි ස්වාමීන් වහන්ස අපි ඔබෙන් අවසර පතනවා විරාමයකට යන්න මේ විරාමයෙන් පසු අපි සාකච්ඡා කරමු ඉලක්කයක් ජය ගන්න නම් මේ විසිරීලා තියෙන සිතුවිලි ඒකරාශී කිරීමේ තියෙන වැදගත්කම කුමක්ද කියලා පූජ්‍යපාද ඇත්කඳුරේ සුමන සරගරු ස්වාමින් වහන්සේ ඔබට මෙම දහම් කරුණු පැහැදිලි කරනවා තුන් සිත පහදන පන්සිල් මනෝ අද දවසේදී සිරස FM පන්සිල් මළුවේදී මෙම දහම් කරුණු ඔබට පැහැදිලි කරන්නේ පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාර ගරු ස්වාමින් වහන්සේ. දැන් අපි සාකච්ඡා කරන්නේ ඉලක්ක ජයගන්න නම් ඔබේ සිත විසිරිලා නම් ඒ විසිරුණු සිතිවිලි අනිවාර්යයෙන්ම ඒක රාශී කළ යුතුයි. ඒ කරන්නේ කොහොමද කියලා ස්වාමින් වහන්සේගෙන් පැහැදිලි කරගනිමු. ඉතාම වැදගත් ප්‍රශ්නයක්. අපි හැමෝටම ශාලිකා ඉලක්ක තියෙනවා. එහෙමයි. සමහර අය ප්‍රාර්ථනා කරනවා ඉංජිනේරුවෙක් වෙන්න. දොස්තර කෙනෙක් වෙන්න, කතිකාචාර්යවරයෙක් වෙන්න, ආචාර්ය මහාචාර්යවරයෙක් වන්න, හොඳ ගුරුවරයෙක් වන්න නේද? එහෙමයි. ඒ වගේම ගුවන් නියමුවෙක් වන්න, ওই වගේ විවිධ ඉලක්ක අපිට තියෙනවා තමයි. හැබැයි ශාලිකා විවිධ ඉලක්ක තියෙන එක හොඳයි. හැබැයි සිත විසිරලා තිබුණොත් විවිධ අරමුණු ඔස්සේ එක අරමුණක්වත් එක ඉලක්කයක්වත් අපිට ජය ගන්න බැරි වෙනවා. එහෙමයි. අස්තිර ලෝකේ දාහක් පැතුමන් දරාගෙන අපි ඉන්න හදනවා. ආකාශි මාලිගා හදනවා. හැබැයි ඒව යථාර්ථයක් බවට නම් පත් වෙන්නේ නැහැ. මේ අපේ අරමුණු ඉලක්ක અભීමතාර්ථ සාධනය කරගන්නත් නම් අනිවාර්යයෙන්ම විසුරුණු සිත් සිටිවිලි එක්කහො කරන්න ඕනයි. ඒකග්ගතා කියන වචයෙන් ධර්මයේ ගන්නන්නේ මේකමයි. ඉලක්කය ගැන කතා කරනකොට මට ලස්සන පුංචි කතාවක් මතක් වෙනවා. බුද්ධ කාලේ එක්තරා බමුණෙක් හිටියා. එහෙමයි. මේ බමුණා ඉලක්කයකට ගමන් කරන්න තමන්ගේ ශාස්ත්‍රී හොඳට කියලා දෙනවා ගෝලයන්ට. බමුණට හිතුණා මගේ ගෝලයන්ගෙන් හොඳම ඉලක්කය ලබාගත් කෙනා කවුද කියලා සොයන්න. නිසා ගෝලියෝ ටිකක් එලි මහනට එකතු කරගෙන ගිහිල්ලා විශේෂයෙන් මේ උගන්වලා තිබුණ ශාලිකා දුණු ශිල්පය, හස්ති ශිල්පය, විවිධ කඩු ශිල්පය, විවිධ ශිල්ප. දුන්නක් සහ ඊතලයක් දීලා මේ බමුණා කිව්වා එක්කෙනෙකුට මම ඔබලාට උගන්වලා තියෙන ජීවන ඉලක්කයක්, ජීවිත ඉලක්කයක්, ජීවිත ඉලක්කයක් අවශ්‍ය බව. බලමු ඔබේ ශක්්‍යතා, හැකියා, කුසලතා කියලා දුන්නයි ඊතලයක් එක්කෙනෙකුට. මෙය ඈත පක්ෂී ගහක કૃත්‍රිමව හදලා තිබුණා. ඒ පක්ෂයට ඇහැකුත් කියලා තිබුණා. එහෙමයි. අන්න අර ගහට ඉලක්කයක් ගන්න කියලා මේ මුකුත් නොකිය දුන්න දුන්න ඊතලේ. මෙයා අරගෙන ඉලක්කේ බලනවා බලනවා එහිට මෙහිට ඊතලේ මේ පද්දනවා. පස්සේ විද්දා ඒක ගිහිල්ලා පැත්තකට වැදුනා. කුරුල්ලට වැදුනෙත් නේ ගහේ මේ අත්තකට වැදුනා. දෙවනි එක්කෙනාට දුන්නා. එයත් විද්දා. සාර්ථකම උනේ නෑ. තුන්වෙනි එක්කෙනා විද්දා හරියටම කුරුල්ලගේ කොච්චම කුරුල්ලෙක්නේ ඇහැටම තිතටම වැදුනා. පස්සේ අර ගෝලයන් මැද බ්‍රාහ්මණ ගුරුතුමා අහනවා මේ තුන්දෙනාගෙන් කරුණ. ඔබේ ඊතලයේ ගහට අත්තකට වැදුනේ ඇයි? ඔබ මොනවද දැක්ක ඉලක්කයේදී? අනේ ගුරුතුමනි මට යෝධ ගහ පෙනුණා. අතු පෙනුණා. කුරුල්ලත් පෙනුණා. තටුත් පෙනුණා. එයාගේ ඇහත් පෙනුණා. ගොඩක් දේවල් දැක්කා. ඉතින් මම විද්දා මගේ ඊතලේ ගියා ගහේ කඳට. දෙවෙනි කෙනෙන් ඇහුවා. ඔයාට පුළුවන් වුණා කුරුල්ලට විදින්න. හැබැයි ඇහැට නෙමෙයි. ඔය දැක්කේ මොනවද කලින්? ඉලක්කයේදී. මම කුරුල්ල දැක්කා, ඇහැ දැක්ක. ඔය දෙක තමයි මට පෙරුණේ කිව්වා. තුන්වෙනි කෙනාගෙන් ඇහුවා ඔබ ඉලක්කයට විදිනකොට මොකද දැක්කේ? ගුරුතුමනි මට හරියටම කුරුල්ලගේ ඇහැ පෙනුනේ කිව්වා. ඒ එකම ඉලක්කයට මම දැක්ක දෙයට විද්දා. අන්න ගෝලයිනි හොඳට බලාගන්න මේ ශාස්ත්‍ර පරීක්ෂාවෙන් තේරෙනවා එකම ඉලක්කයකට පැහැදිලි ඉලක්කයකට ස්ථිර ඉලක්කයකට අපට අරමුණ ගන්න පුළුවන් නම් ඒකම බලවත් කරනවා නම් අන්න ඒක තමයි සාර්ථකත්වයට බලපාන්නේ. එහෙමයි. බොහෝ දෙනාට අරකත් කරනවා. මේකත් කරනවා ඒකටත් දුහුණා අර මිනිස්සු හම්බ කරන හැටිත් බලනවා ඊට පස්සේ තමන් හම්බ කරන හැටිත් බලනවා එක එකට ලෝභ කරනවා දේශ කරනවා වෛර කරනවා එක එක්කෙනා වටන්න හදනවා විවිධ අරමුණු ගොඩයි මේ මිනිස්සුන්ට සහනින් ඉන්නත් නෑ සැනසීමක් නැහැ Tamanට හරියන්නේත් නැහැ ඒ නිසා ඉලක්ක සාධනියට පැහැදිලිවම අපට අරමුණක් තියෙන්න ඕන තවත් ලස්සන අවස්ථාවක් තමයි ශාලිකා දවසක් බුදුහාමුදුරු එලිපත්තේ يعني ස්ටොප් වෙන්නේ එහෙමයි. ගෝල පිරිසක් එක්ක ඉන්නවා පුණ්‍ය භූමියට ඉස්සරහින් පොල් අතු වැටිලා තියෙනවා පොල් ගෙඩි වැටිලා තියෙනවා මේ පොල් වත්තේ මේක පන්සලට අයිති තැන වෙනත් උපාසිකාවෝ ඇවිල්ලා පොල් ගෙඩි අහුලන් යනවා පොල් අතු අහුලන් යනවා එක එක දේවල් අහුලන් යනවා බුදුහාමුදුරුවෝ මහණෙනි පෙනෙන්නේ නැද්ද මෙන්න මේ අපේ පොල් ගෙඩි ටික අතු ටික මේක එක්කලා අහුලන් යනවා ඔබලාට ඒ ගැන හැඟීමක් නැද්ද? නැහැ බුදුහාමේ. අපිට එහෙම හැඟීමක් නැහැ. ඇයි? අපිට දාන ටිකයත් පූජා කරනවා. අපේ සීලවන්ත ගමනට, සමාධිමත් ගමනට, ප්‍රඥාවන්ත ගමනට උදව් කරනවා කියලා මතක් කළා. බුදුහාම මතක් කළා. හරියට හරි. ඔබගේ දැක්ම නිවැරදි. ඔබට තියෙන එකම ඉලක්කයයි ඒ තමයි මේ මනස තුල සියලු කෙලෙස් නසා මේ අසිරිමත් අවබෝධයටපත් වෙන්න. ඒකම එකම ඉලක්කය වීම නිසා අනිත් ඉලක්ක අපේ ඉලක්ක නොවේ අනවශ්‍ය අරමුණු බැහැර කරන්න අදාළම අරමුණු මනසිත තුල තබා ගන්න ජීවිතේ සරලයි ජීවිතය සුන්දරයි ඉලක්කය නිවැරදි වෙනවා කියලා බුදුහරු මතක් කළා. හොඳයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ පැහැදිලි කරන මේ කාරණා ඊටමත් කාලෝචිත ආකාරයට බොහෝ දෙනාගේ හිතසුව පිණිසම හේතු වෙනවා කියන එක මා නැවතත් සිහිපත් කරනවා. අපේ ගරු ස්වාමීන් වහන්සේ රාජකීය පඬිතුක පූජ්‍යපාද අත්කම්බරේ සුමනසාර ස්වාමීන් වහන්සේ අද සිරස් FM පන්සිල් මළුවේදී මෙම දහම් කරුණු ඔබ නිසාම පැහැදිලි කරනවා. මේ විරාමෙන් පසුව අපි ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කරගනිමු ජීවන ඉලක්ක ඉලක්ක සාධනීය කරගැන්මට මේ යන ගමනේදී අදෘශ්‍යමාන බලපෑම් වල යම්කිසි බලපෑමක් අපේ ජීවිතවලට එන්නට පුළුවන්ද? අපි ඒ ගැන කතා කරමු මේ විරාමයෙන් අනතුරුව. තුන් සිත පහදන පන්සිල් මනෝ අද දවසේදී සිරස FM පන්සිල් මළුවේදී මෙම දහම් කරුණු ඔබට පැහැදිලි කරන්නේ රාජකීය පඬිත පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාර ස්වාමින් වහන්සේ. කරු ස්වාමින් වහන්සේ හැමෝගෙම ජීවිතයවල ඉලක්ක තියෙනවා. ඉලක්ක නැතිනම් එය Taman ලැබපු ජීවිතය පිළිබඳව එහි වටිනාකම පිළිබඳ හැඟීමක් නැති කෙනෙක්මයි කියන එකක් මතක් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ දැන් මේ විදිහට ඉලක්ක සපුරා ගන්නට යන ගමනේදී අපිට පේන්නේ නැති බලපෑම් වලට අපි හසු වෙන්න පුළුවන්ද? පැහැදිලිවම ධර්මයේ සඳහන් වෙන ක්‍රමයට අනුව ශාලිකා අපට විවිධ ඉලක්ක අරමුණු තියෙනවා තමයි. අපි ඉලක්ක අරමුණු අනුව අපි වැටෙන තැන් තියෙනවා. එහෙමයි. ගබ්බ මේකේ uppaccanti nirayam papakammino. සග්ගං සුගතිනෝ යම්ති පරිනිබ්බන්ති අනාසවා පහළට වැටීමක් තියෙනවා ඉහළට යෑමක් තියෙනවා දුගතිය සුගතිය එහෙමයි සමහර අය ගබ්බමින්කි උපජ්ජන්ති මරණයෙන් පසුව මව් කුසකටම ඇදෙනවා තරමක් දුරට ඉලක්කය මේ හොඳ පැත්තේ එහෙමයි නිරයන් පාපකම් වෙනවා පාප ධර්මවල ඉලක්කේ ගත්ත කෙනා වැරදි ඉලක්කේ ගත්ත කෙනා වැරදි තැනට වැටෙනවා සතර අපායට නිරයට වැටෙනවා සග්ගම් සුගතිනෝ යම්ති බොහෝම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට යනවා පින් දහම් කරගෙන ජීවිතය සුවපත් කරගත්ත කෙනා පරිනිබ්බන්ති අනාසවා නිවැරදිම ඉලක්කය ගත්ත කෙනා තමයි පරිනිර්වාණයටපත් වෙන්නේ මේ සම්පූර්ණ සංස්කාර ලෝකයෙන් මිදිලා අසංකතයක් බවට. ඒකන් අසංකතං තන් නිබ්බාණං කියවනේ. එතරම්ටපත් වෙලා පූර්ණ විමුක්තිය සහනේ සැනසෙල්ල ළඟා කරගන්න. ශාලිකා අපේ රටේ ඉන්න ළමයි පුංචිම ළමයි ඉන්නවා, මැදි වී අය ඉන්නවා. මේ ළමුන්ගේ හැසිරීම එකම සමාන නැහැ. එහෙමයි. සමහර ළමයි ගොඩාක් දක්ෂ වුණාට හිටපු ගමන් මේ දක්ෂතාවය නැති වෙලා යනවා. සමහර අය උපදිනකොට මුල් 1 2 3 4 5 වල දක්ෂ නැහැ. නමුත් ඒ අය සාමාන්‍ය පෙළ උසස් පෙළ කරනකොට අර දක්ෂ ළමයින්ට වඩා ලොකු ඉහළකට යනවා. එහෙමයි. මේවායි පෙර පින වාසනාව, උත්සාහය, ධෛර්යය මේ හැම දෙම බලපාන අතර මෙන්න මේ කරුණු වලට මේ හැඟවුණු යම් යම් අදෘශ්‍යමාන බලවේගත් මැදිහත් වෙන බව බුදු පිරිත මුල් කරලා කරපු පරිශ්‍රණ වලින් අපිට තේරලා තියෙනවා. දැන් මේ ආසන්නම සිද්ධියක් මම ගන්නවා හම්බන්තොට පිටින් ශාලිකාව. මේ දරුවට අවුරුදු 3යි වෙන්නේ. මේ දරුවා කතා කරන වචන මහමිනී කතා කරන වචන වාගේ. සමහර වෙලාවට රෑ 12ට හීනෙන් මේ නැගිටලා ආඩ කළා. ඒක සාමාන්‍ය ඩිල්ලක් බවට පත් වෙනවා. හීනෙන් මෙයා ඇවිදිනවා. මෙයා කියන සමහරවට මාව පොලේ ගහපම් මෙරිලා යන්න කියලා. අවුරුදු 3යි. සාමාන්‍යයෙන් හරියට යන්තම් වාක්‍යයක් ගොතා ගන්න පුළුවන් අය හරිම සැඩයි මේ වෙලාවට. ඒ වගේම සමහර වෙලාවට මේ දරුවා වෙනත් විකෘතිතා පෙන්නනවා. සමහර වෙලට පටපට ගාලා නියපොතු කනවා. ඒ වගේම පොළව හූරලා පස්සරෝ මේවා කනවා. 아무තු ගති ලක්ෂණ ගොඩයි. බය වෙනවා ප්‍රධානම කාරණේ හීනින් ඇවිදගෙන ඇවිදගෙන යනවා. මේ ළමයා ගෙනල්ලා ඇත්තට අපි පිරිත් දේශනා කරලා පිරිත බලවත් කරලා පිරිත් පෙන් පිරිත් නූල් ලබා දුන්නා. මාස ගණනාවක් තිස්සේ තිබිච්ච මේ අරුම පුදුම අසාමාන්‍ය ගති ඔක්කොම අයින් වුණා. ඇද සාමාන්‍ය තත්ත්වයටපත් වුණා කියලා අපිට පැහැදිලි කළා. මේකෙන් පේනවා මේ අදෘශ්‍යමානව අපේ ජීවිතයේ ජය ජය ගන්න යන ගමනේදී පුංචිම කියලා නෑ පුංචිම කාලේ ඉඳලා වුණත් අපිට බාධා ඇති කරන්න පුළුවන් ඊළඟට මම ගත්ත තවත් ළමයෙක් තමයි සාමාන්‍ය පෙළ කරන්න හිටපු දුවක් මෙයා හරිම දක්ෂයි හැබැයි එක පාරට විභාගයේ දැන් අවුරුද්දක් විතර තියෙද්දි මෙයා බොහොම අදක්ෂ බවට පත් වුණා. ඉගෙන ගන්න දේ අමතක වෙන්න පටන් ගත්තා. පොත එපා වෙන්න පටන් ගත්තා. ඒ වගේම ඇඟපත බොහොම ඔක්කොම රිදෙන්න පටන් ගත්තා. ක්ලාන්තය හැදෙන්න පටන් ගත්තා. හැබැයි මෙයා අබෞද්ධ කෙනෙක්. විශේෂත්වය. විවිධ ආගමික යාඥා ඒව මේ ඔක්කොම කරලයි අපේ පන්සලට පැමිණියේ. එහෙමයි. ඒ වගේම බොහොම සැඩපරුෂ බවක් අම්මා තාත්තට ගහන ස්වභාවයට අසභ්‍ය වචන කතා කරන ස්වභාවයටපත් වුණා. එයා නාන්න අකමැති වුණා. කිලුටු වස්ත්‍ර, වැරහිලි වස්ත්‍ර අඳින්න කැමති වුණා. ඇඳ උඩ බුදියන්නේ ශාලිකා. ඇඳ යට දූවිලි ගොඩේ බුදියන්නව තමයි කට්ටියත් එක රණ්ඩු කරලා මෙයා කටයුතු කළේ. මෙයාත් අර වගේමයි නියපොතු කන අපිරිසිදු ගතිය, ගේ ඇතුලේ කෙල ගහන ගතිය ඒ වගේම එකම වැඩි තුන් හතර පාරක් කරනවා. මේක සමහර මානසික ප්‍රශ්නයක් කියලා පේනවා එක පැත්තකින්. අත හේදුවත් තුන් පාරක් හොදන්නවා. අඩිය තිබ්බොත් බහින්න එළියට අඩිය තියෙනම ආයෙ ගන්නවා. ආයෙ තියෙනවා ආයෙ ගන්නවා. මේ පන්සලේදී මම මේක අත්දැක්කා. මේ ළමයා අරගෙන ඇත්තට අපි පිරිත් කීවා. මුලින්නම් සුළු ගුණයක් ලැබුණ මිසක අපිට තේරුණා පස්සේ එළියේදී මෙයා හොඳයි ගෙදරට ගියාම ගොඩක් වෙනස් කියලා. ගෙදරටම ගිහිල්ලා පිරිත් දේශනා කළා. මහා පුදුමයක් අපිට බොහොම කීකරුව පිරිත් අහා හිටපු කෙනා කපාරටම ආවේශ වුණා. කොණ්ඩේ කඩාගත්ත ගෙයි වටේ දුහන්න පටන් ගත්තා. කෑක් ගහගෙන දුහන්න පටන් ගත්තා. මාව පන්නන්න එපෝ මාව පන්නන්න එපෝ කියලා. ඒ පාර අපි එළියට දැස්සරන් දුවගෙන ගිහිල්ලා ආච්චිගේ සොහන තිබුණා. මේ වත්තේ කොනක සොහන උඩ නිදාගත්තා. එච්චරමයි එක හූවක් කිව්වා. මං යනෝ අද නම් මං යනෝ මාව පිට තීච්ඡනෝ කිව්වා ප්‍රශ්නේ කරයි. එදයින් පස්සේ මෙයාගේ තීච්ඡ අර අසාමාන්‍ය තත්ත්වෙන් ආයේ මේ දෝගි වෙනස් වුණා. ආයේ පොතට කැමති වුණා. ඉගෙන ගන්න කැමති වුණා. පිරිත් පෙන් පිරිත් නෝල් දුන්නා. මේ සම්පූර්ණ බුදු පිරිතින් ආරක්ෂා කළා. අර අරුම පුදුම ගති ඉවරයි. මේකෙන් පේනවා දියුණුවන ජීවිතයකට විභාගයේ ජය ගන්න තීච්ඡ ජීවිතයකට අදෘශ්‍යමාන යාච්ඡම්මගේ මෙරිච්ච යම්කිසි බලපෑමක් තිබුණ බව ඊටම පැහැදිලි. ඒ නිසා අපට ඇහැට පේන දේ 100ට දශම ගණන. එහෙමයි. නොපෙනෙන ලෝකයේ බොහොම වැඩි. නිසා නොපෙනෙන ලෝකයේ පවා හොඳට දැක ගන්න, දැනගන්න, අවබෝධය ලබන්න බුද්ධ දේශනාවම මහත් වූ කැඩපතක් බවට අපට පත් වෙනවා. ස්වාමීන් වහන්සේ මා කෙටින වහන්සේගෙන් දැනගන්න කැමතියි දැන් මේ කියපු කාරණයක් එක්ක පැහැදිලි කරපු මේ සිද්ධියත් එක්ක ඕනම කෙනෙකුට පංචශීලය රැකීම සහ තෙරුවන් පිළිබඳ අචල ශ්‍රද්ධාව ඊටමත් වැදගත් නේද ස්වාමීන් වහන්සේ මේ අදෘශ්‍යමාන බලවේග වලින් බේරිලා ජීවිතේ තමන්ගේ ඉලක්ක කරා යන ගමනේදී පැහැදිලිව යම් කිසි කෙනෙක් සීලවන්ත නම් ඒ ජීවිතේ පුදුමාකාර විදිහට ආරක්ෂා වෙනවා. ඒ වගේම ශ්‍රද්ධාවන්ත නම් බුදුහාඳුරු කෙරෙහි ධර්ම රත්නයේ කෙරෙහි ආර්ය මහා සංඝ රත්නයේ කෙරෙහි නිතර බුදුගුණ දහම් ගුණ සංගුණ මෙනෙහි කරනවා නම් එයට පුදුමාකාර ශක්තියක් ආශිර්වාදයක් ලැබෙනවා. කොහොම කියන්නේ ශාලිකා සමහර ගෙවල් වල gedara ඉන්න හතර දෙනාටම gedara ප්‍රශ්න දැනෙනවා. අඩි සද්ද දුර්ගන්ධ ඡායා දර්ශන ඒ වගේම භාණ්ඩ චලනය. gedara ඉන්න එකම පුතේකට දැනෙන්නේ නැති අවස්ථාවක් අපට හම්බුණා. ගෙදර ඔක්කොම බය වෙනවා. ඡායාදර්ශන පේනවා. දොර හොල්ලනවා. දොරට ගහනවා. අර පුතා ඉන්නකොට මේ ගෙදර කිසිම ප්‍රශ්නයක් නෑ. ඇත්තටම තරුණයෙක් වුණත් ඒ පුතා ගැන අපි පරීක්ෂා කළා. එයා හොඳට පන්සිල් ආරක්ෂා කරනවා. හොඳට තුන්රුවන් සරණ යනවා. ඒ වගේම බුදුබණ අහනවා. විශේෂයෙන් මේ පන්සිල් මළුව හොඳටම අහන පුතෙක්. මාව දැක්ක ගමන් ඒ පුතා දුහගෙන ඇවිල්ලා නිකන් නෙමේ පසඟ පිහිටුවල වැඳලා අනේ අපේ හාමුදුරනේ අපේ හාමුදුරනේ පන්සිල් මළුව වැඩසටහන මම හැම හැමදාම අහනවා කියලා බොහොම ශ්‍රද්ධාවෙන් කතා කළා. gedara අනිත් අයට වඩා ලොකු වෙනසක් මෙයා තුල දැක්කා. ඒකමයි මට තේරුණා. මෙයාට කිසිම අදෘශ්‍යමාන බලපෑමක් මෙයාගේ ජීවිතේර නැහැ. gedara හැමෝටම ඒක ලැබිලා. හොඳයි ස්වාමීන් වහන්සේ. සිරස FM පන්සිල් මළුවේදී අපි ඔබට ආරාධනා කරනවා දවසකට එක්වරක් හෝ බුදු ගුණ මෙනෙහි කරන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ ඔබට දැනෙන අයුරින් සිහිපත් කරන්න ඒයින්ම ඔබට ආරක්ෂාව සැලසේවි ඔබේ සිහිය නිසි පරිදි සකස් වේවි ඔබේ ඉලක්ක ජය ගැනීම උදෙසා එහෙමනම් අපි නැවතත් මුණ ගැහෙන්නේ අලුත් පැයකදී ඒ එළඹෙන අලුත් පැයේදීත් අපි ඔබට ආරාධනා කරනවා සිරස FM පන්සිල් මළුව මේ උතුම් ධර්ම සාකච්ඡාමය වැඩසටහනට සහභාගී වන්න ශ්‍රවණ නිර්දේශනය කරන්න ඔබේ ගැටළු යොමු කරන්න 0112 848 88 අපේ දුරකථන අංකය රාජකීය පඬිතු පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාර ස්වාමින් වහන්සේ අද ඔබට දහම් කරුණු පැහැදිලි කරනවා. තුන් සිත පහදන පන්සිල් මලව සිල් මලව තෙරුවන් සරණයි ඔබට අද දවසේදී සිරස FM පන්සිල් මළුවේදී මෙම දහම් කරුණු ඔබ කෙරෙහි කරුණාවෙන් පැහැදිලි කරන්නේ රාජකීය පඬිත පූජ්‍යපාද ඇත් කඳුරේ සුමන සාරගරු ස්වාමින් වහන්සේ අපි අද ජීවන ඉලක්ක පිළිබඳව විශේෂයෙන් කතා කරනවා. ගතවන හැම තත්පරයක්ම ඔබ ලබාගත් මේ ජීවිතයේ ඔබට ඉතාමත් වටිනවා. ගරු ස්වාමින් වහන්සේ නොසිතූ විරු අවස්ථාවක අපි මුහුණ දෙන විපත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ බුදුදහම තුළින් මේ පිළිබඳව හොඳටම පැහැදිලි කර දී තිබියදී අවසනාවකට බොහෝ දෙනා Tamanගේ ප්‍රායෝගික ජීවිතයට මේ කරුණු ඇතුළත් කරගන්නේ නැහැ. ඒ නිසා යම්කිසි සිද්ධියක් වුණාම අපි වැළපෙනවා වැඩි. අපි විදේශිකයින්ට වඩා අපේ වැළපීම වැඩි. විදේශිකයින් දැනුවත්ව නොදැනුවත්ව බුදුදහමේ මෙම ප්‍රායෝගික කාරණා ඒ අයගේ ජීවිතවලට ඇතුළත් කරගෙන තියෙනවා. භාවනාව ප්‍රගුණ කරනවා. කොහොම නමුත් ස්වාමින්වහන්සේ මේ වර්තමානයේ ලංකාවේ ඇතිවලා තියෙන තත්ත්වය බොහෝමත්ම විපත් අවස්ථාවක අපි මේ ධම් සාකච්ඡා මේ වැඩසටහන පවත්වන්නේ. කරු ස්වාමින්වහන්සේ මේ වගේ අවස්ථාවක නොසිතූ විරූ විපත්තකට මුහුණ දෙන අවස්ථාවක අපි කොහොමද මේ හිත සකසා ගන්නෙ නැවත නැවතත් ශාලිකා අපේ ජීවිතයේ ගලන ගඟක් වගේ. එහෙමයි. ගඟ මුහුදට යනකම්ම දන්නේ නැහැ ආරම්භ වෙච්ච මොහොතේ ඉඳලා කන්දේ ඉඳලා දිය උල්පතක් ලෙස පටන් ගත්ත වෙලාවේ කොයිතරම් කඩා වැටෙනවද? එහෙමයි. කොයිතරම් හැප්පෙනවද? වංගු වලින්, ගෙවල් අස්සින්, ගල් පර අස්සින් හැප්පි හැප්පි බිඳි බිඳි විවිධ දුක් කරදරවලට මුහුණ දෙමින් තමයි මහා මුහුදට යන්නේ. එහෙමයි. ගඟ මුහුදට යනකොට පුදුමාකාර අත්දැකීම් සමුදායක්. මෙන්න මේ වගේ තමයි ජීවිතය. ජීවිතය අනිමිත්ත ධර්මයක්. අර ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්ඛේපණං ගති. ජීවිතය පිළිබඳ නිමිති ගන්නට බෑ මොන වගේ විපත්තියකට මුහුණ දෙයිද කියලා. එහෙමයි. මොන වගේ ලෙඩකට මුහුණ දෙයිද කියලා නිමිති ගන්න බෑ අනිමිත්ත ධර්මයක්. කොයි වෙලාවෙ මැරෙයිද කියලා නිමිති ගන්නට බෑ. මැරෙන තැන මැරුණට පස්සේ දාන තැන දේහ නික්ෂේපණය ගැන කල්තියා නිමිති ගන්නට බෑ. මැරුණෙන් පස්සේ ගතිය කොහෙද යන්නේ කියලා හිතා ගන්නට බෑ. ඒ නිසා මේව තමයි ජීවන අඳුරු. අඳුරක ඉන්න අපි ආලෝකයට ඒමමයි අපේ සැනසීමට දුක්ඛ නාශනයට දුකින් එතරවන්නට හේතු වන්නේ. එහෙමයි. අපි අඳුරු ලෝකයක ඉන්නේ බොහෝ අය. අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති. සකුන්තෝ ඡාලමුත්තෝ අප්පෝ සග්ගාය ගච්ඡති. ශාලිකන් මතු කර බොහෝ අය විපත්තියකදී කරදරයකදී අඬන වැළපෙන ප්‍රවණතාවය වැඩි. ඒක තමයි දුර්වල සිතක ස්වභාවය. හැදුණු සිතක ශක්ති සම්පන්න සිතක ස්වභාවය නම් කරදරයක්. ඉතින් මම මොකද්ද කරන්නේ කියලා පපුවෙන් උඩට සිතට එන්න ඕන ඊළඟ පියවර ගැනනේ. අඬන මිනිස්සුත් එක්ක ඇඬීමම මේ අපි මුලින් මතක් කළ විදිහට අපේ ජයග්‍රහණය වෙන්නේ ඉලක්කය වන්නේ. පත් වෙච්ච කරදරෙන් බේරෙන එකයි. විවිධ විපත්ති අපට ඇති වෙනවා. ජීවිතේ හිතන්නේ නැති වෙලාව. අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනාශති. හිතන දේ වෙන්නේ නෙවෙයි, වෙන දේ හිතෙන්නේ. හැබැයි මේ මොන විපත්තිය උනත් ශාලිකා මහා විපත්තිය විනාශකාරී ක්‍රම හතරක් තියෙනවා. අපේ ධර්මයේ තුල පැහැදිලි කරනවා මේ විශ්වය හැදලා තින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින්. එහෙමයි. එතකොට හැදුනනම් මේ ප්‍රධාන ධාතු හතරෙන් මේ ධාතු හතර සංක්ෂෝභණයට ප්‍රකම්පණයට පත් වුනොත් අපිට විපත් ඇති කරන්න පුළුවන් නේ. එහෙමයි. මහා පටවිය හෙල වුණොත් භූමිකම්පා ඇති වුණොත් නායෑම් ඇති වුණොත් අපිට විපත්තිය. දැන් වෙලා තියෙනවා එහෙම එකක් නේ. කඳු කඩන් වැටිලා, ගෙවල් යට වෙලා, මිනිස්සු යට වෙලා, දරුවෝ යට වෙලා, බඩු භාණ්ඩ, යාන වාහන යට වෙලා පුදුමාකාර මහා විපත්තියක් අපිට ඇවිල්ලා තියෙනවා. ආපෝ ධාතුව ඔහුව කම්පා වුණොත් සමහරට මුහුදු ගොඩ ගලන්න පුළුවන්. ගංගා ගොඩ ගලන්න පුළුවන්. මහා ධාරා නිපාත වැහි වැහැලා අර වගේම මහ විපත්‍ය වැව් උතුරලා අපට ලබා දෙන්න පුළුවන්. මේ ඇති වෙච්ච මහ විපත්‍යයට ඇත්තටම පඨවි ධාතුව පමණක් නොව ආපෝ ධාතුවත් එකතුව දෙන්නම එකතුව අපි ওই පත්‍යයටපත් කරන බව ධර්මානුකූලව පේනවා. තේජෝ ධාතුව කාලයකදී වැස්ස අපි නරකයි කියනවා. ඒ පාර පායන්න පටන් ගන්නවා. ගිනි ගන්න පටන් ගන්නවා. ගිනි තියන්න පටන් ගන්නවා. අන්න උෂ්ණත්වය වැඩි කරොත් එහෙම අපි විපත්‍යයටපත් වෙනවා. වායෝ මේ සුළඟ හිටපු ගා මහා සැඩ සුළඟක් වේ. ග්‍රීස්මෙන් පෙළුණු අපේ නම් සිහිල් සුළඟක් එනකොට පුදුම සහනයක්. හැබැයි ඔය සුළඟ සැඩ සුළඟක් වුණොත්, මහා සුළඟක් වුණොත්, සුළු සුළඟක් වුණොත්, කුණාටුවක් වුණොත් ආය අපේ ගේදොර වෙඩ කඩන් යාන වාහන සත්වය සතා සිව්පාවා විනාශ කරලා දානවා. එහෙනම් පේනවා ලෝකේ හැදලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වලින්. ඒ නිසා මේ සතර මහා ධාතු එක විදිහකට පවතින්නේ. එහෙමයි. මේවා වෙනස් වෙනවා. විපරිණාමයටපත් වෙනවා. ඒ වෙනස් වෙන ලෝකේ අපේ සිතත් වහ වහ වෙනස් වෙන්න පුළුවන්. ඒවා හොඳට පවතිනකොට සිත හොඳයි. ඒවෙන් කරදර දෙනකොට සිත හඩා වැටෙනවා. මෙන්න මේ ස්වභාව ධර්මයට අනුව ස්වභාව ධර්මයේ සිදුවීම් ඉක්මවා යන්න බලවත් සිත අපට අවශ්‍ය කරනවා. මේ බලවත් සිත ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ අපේ ඇතුළතින්මයි. ඇතුළත සුද්ධ කළොත් ස්වභාවිකව එන විපත්ති ජය ගන්න පුළුවන් බව බුදුහාඳුරු පෙන්වලා තියෙනවා. කරු ස්වාමීන් වහන්සේ සමා වෙන දෙන්න ස්වභාවික විපත් වලට නැත්නම් ස්වභාව ධර්මයේ මේ හදිස්සි වෙනස් වීම වලට මිනිසුන්ගේ සිත්වල උපදින අකුසල සිතුවිලි බලපානවද ස්වාමීන් වහන්සේ? ඉතාම හොඳ තැනකට ආවේ. එහෙමයි. මට එතකොට කල්පනා වෙන එක පාරටම අපේ ජාතක පොතේ තියෙනවා ජාතක කතාවක් 459 වෙන ජාතකයේ. මේකේ නම මහා සමුද්ද වාණිජ ජාතකය. බුදුහාමුදුරුවෝ දවසක් මේක දේශනා කරන්න හේතුව තමයි දේවදත්ත පොළොව පලාගෙන යන අන්තිම මොහොතේ බුදුහාඳුරු බලන්න සවැත්නුවර ජේතවනාරාමෙට එනකොට දැනුත් මේ ස්ථානයේ දඹදිව ගිහිපු බොහෝ අය දැක බලා ගන්නවා. දේවදත්ත අවීචි මහ නරකාදියට ඇදගෙන ගිහිපු තැන කියලා. ඒ තැන කෙසේ වෙතත් මෙන්න මේ අවස්ථාවේදී බුදුහාරු මතක් කරනවා මහණෙනි ඔය දේවදත්ත හැමදාම හිත නරක කරගැනීමෙන් තමන්ගේ ජීවිතයට කරදර ඇති කරගත්ත කෙනෙක්. මේ බුදුහාමුදුරු දෑසින්ම දැක දැකත් මෙයා ගියේ මේ අවීචි මහා නරකාදියට තමන්ගේ ඉලක්කයට නෙමේ නිර්වාණයට නෙමේ නිවීමට නෙමේ සැනහීමට නෙමේ මහ විපත්තියකට වැටුනේ. එහෙම කියලා උන්වහන්සේ පැරණි සිද්ධිය මතක් කරනවා. මහණෙනි එක්තරා වඩුවන් පිරිසක් දැවැයෙක්ක වැඩ කරන පිරිසක් 500ක එකට එකතු වෙලා මුහුදේ ගමනක් යනවා. මේ අය එක්තරා දූපතකට පැමිණියා. මේ දූපතේ ඉන්නකොට එක්තරා දේව භාෂිතයක් ආකාශ භාෂිතයක් ඇවිල්ලා කිව්වා පුද්ගලයෙක් නෑ වනේ ඉන්නකොට මේ වනේ ඉන්නවා නම් නොබලා ගුණවන්ත වෙයල්ලා සිල්වන්ත වෙයල්ලා ධාර්මික වෙයල්ලා පරෝපකාරී වෙයල්ලා එකිනෙකාට උදව් කරපල්ලා කියලා හැබැයි මේ වනේ කිසිම අපවිත්‍ර භාවයක් ඇති කරන්න එපා. ගස් කපන්න එපා, අතු කපන්න එපා. කෑම බීම ගෙඩි පළතුරු ගත්තට කමක් නෑ. ශාලිකා ඒ වුණාට දවසක් මේ වෙලෙන්දු මොකද කළේ? හේව භාෂිතේ පිළිගත්තේ නැති කොටසක්. මොකද කළේ? මේ අය බේබුදුකමට ඇබ්බැහි වුණා. උඩටෝම බිව කොටසක්. එක්තරා දෙවියෙක් අරම කියනකොට සීලය වඩන්න, සමාධිය වඩන්න, ප්‍රඥා වඩන්න, ගුණවන්ත වෙන්න කියනකොට තව දෙවියෙක් කියලා කිව්වා. නෑ, සීලය ඕනේ නෑ, සමාධිය ඕනේ නෑ, ප්‍රඥාව ඕනේ උඹලට ඕන විදිහට ජීවත් වෙලා වනේ අපිරිසුදු කරපල්ලා කියලා. අන්න ඒ ඕදන අනුව නරක ඕදන අනුව ඉහිපොය තමයි අර බීලා සීවිකල් කරගත්තේ. එහෙමයි. හැම තැනම අසුචි කළා. මල මූත්‍රා පහ කළා. වනේ කැත වුණා. එතකොට මොකද වුනේ? එකපාරටම මේ මහා සාගරේ ගොඩට ගැලුවා. ඉස්සර වෙලා ආවේ මේ කරවටක් පමණ. ඊට පස්සේ ධන හිස ළඟට ඊළඟ ළඟට තමන්ගේ හිසෙන් උඩට පවවිලා සාර පිරිසක් විනාශයටපත් කළා. මෙන්න මේ විපත්‍ය දැනුණා අර මුල් දේව භාෂිතයේට සවනත දුන්න අයට. ඒ අය කල්තයා මේ කට්ටිය විනාශය පටන් ගත්තාම වනේ විනාශ කරන්න ගත්තාම අපවිත්‍ර කරන්න ගත්ත ගම ඒ කට්ටිය යන්න ගියා. මේ සීලය සමාධිය ප්‍රඥා වඩපු අය ඇත්තටම බේරුණා. ඒ සීල සමාධි ප්‍රඥා ගුණධර්ම නැති අය අර වනේ තුලම විනාශ වෙලා මෙරිලා යන්නට ගියා. මේකෙන් පේනවා නේද ශාලිකා මතු කරපු කාරණේ කෙනෙක්ගේ සිත සීලවන්ත වෙනකොට ගුණවන්ත වෙනකොට ධාර්මික වෙනකොට, තපෝවෘද්ධ වෙනකොට, කෙලෙස් කිරි නිවා ගන්නකොට එයා තුල පුදුම් බලයක්. ඒ අයට දෙවියෝ පවා උදව් කරනවා. හැබැයි යම් කිසි කෙනෙක් විනාශයට යනකොට ඒ පැත්තට උදව් කරන අධර්මිෂ්ඨ දෙවියොත් ඉන්නවා. මෙන්න මේ අධර්මිෂ්ඨ දෙවියන්ගෙන් කෙනෙක් තමයි ඔය දේවදත්ත කියලා ඔන්න බුදුහාමුදුරු මතක් කළා. එහිදී අර ඇත්තටම නියම දේව භාෂිතයේ කිව්ව නිවෙන්න සැනහෙන්න ආරක්ෂා වෙන දේව භාෂිතයේ කිව්වේ තථාගතයන් වහන්සේමයි කියලා මතක් කළා. ඒ නිසා අදත් ඉන්න ශාලිකා තථාගත භාෂිතයට අනුකූල වෙන පිරිසක් ඉන්නවා. ඊට වඩා වැඩි පිරිසක් ඉන්නවා දේවදත්තගේ භාෂිතයට අනුකූල වෙනයි. එනිසා දේවදත්තගේ භාෂිතය තමයි සීලය ඕන්නේ, සමාධිය ඕන්නේ, ප්‍රඥාව ඕන්නේ, ගුණධර්ම ඕන්නේ. ඔහි කාලා ජීවත් වෙලා රාග, ద్వේෂ, මෝහ වලින් මැඩලිලා විපත්තියටපත් වෙලා. අද බොහෝ දෙනා ධර්මය අමතක කරපු නිසා, කුසලයෙන් නැත්වීම නිසා, අධාර්මික වීම නිසාම මහ හිතාගන්ට බැරි දුක්, කරදර, විපත්ති අඳෝනාවලට මුහුණ පානවා. එනිසා චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති විහෙරතේ චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්වගු අපේ සිත හැම දෙයකටම මුලයි දුකට සැපට ජීවිතේ ඉලක්ක ජය ගන්න බුදුදහමේ පැහැදිලි කරනවා චතුර්විධ ධම්මුත්තේස අපි මේ පිළිබඳවත් පැහැදිලි කරගනිමු ගරු ස්වාමීන් වහන්සේගෙන් මේ විරාමයෙන් අනතුරුව තුන් සිත පහදන පන්සිල් මනෝ අද දවසේදී සිරස FM පන්සල් මළුවට වැඩම කළේ රාජකීය පඬිතුක පූජ්‍යපාද ඇස්කන්දරේ සුමන සාරකරු ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ ඉලක්ක ජය ගැනීමට යන ගමනේදී එළවන බාධා සහ ඒවා මැඩපවත්වමින් ඉදිරියට යාම පිළිබඳව බුදුදහමට අනුවම ඔබ වහන්සේ පැහැදිලි කරන අවස්ථාව අපි කැමැති මේ වෙලාවේ ඔබ වහන්සේ මතක් කළා බුදුදහමේ පැහැදිලි කරනවා කියලා චතුර්විධ ධම්මුද්දේශ පිළිබඳව. අපි මේ පිළිබඳව දැනගන්න කැමතියි. ශාලිකා අපේ ජීවිත ඉලක්කයකට හැඩගස්වා දක්වා ගැනීමේදී මේ බුදුදහමේ පැහැදිලි කරන චතුර්වේද ධම්මුද්දේශය ඉතාම වැදගත්. එහෙමයි. මේ ධම්මුද්දේශ ගැන කතා කරන්නට මත්ෙන් එහි අටුප්පත්තිකය පොඩ්ඩක් විමසා බලන්න ඕන. එහෙමයි. රත්පාල කියලා ලස්සන සූත්‍රයක් අපේ සවන් දෙන පින්වත් පිරිස අහලා ඇති. දවසක් තරුණී බුදුහාමුදුරුවන් ළඟට ගිහිල්ලා මෙන්න මේ අපි කතා කරන්නට යන ධම්මුද්දේශ හතර ශ්‍රවණී කළා. එහෙමයි. එයාට තේරුණා මේ ජීවිතය ඉබාගාතේ යනවා. ඉබාගාතේ යන ජීවිතේ හොඳ ඉලක්කයකට, නොවරදින ඉලක්කයකට, නිවැරදි ඉලක්කයකට, පිරිසිදු ඉලක්කයකට ගන්න ඕන නම් මේ අරහත් ධජය දරාගත්තොත් හොඳයි කියලා. එහෙමයි. දෙමව්පියන්ගේ අවසරය ලැබෙන්නෙම නැහැ. මොකද කලේ කන්නේ නැතුව, බොන්නේ නැතුව මහා සල්ලි තින සිටු ගෙදරක්. මෙයා උපවාසයක් පටන් ගත්තා. කොහොම හරි මේ උපවාසය නිසා කැමැත්ත ඇති කරගත්තා. පැවිදි වෙන දෙමව්පිය හරිම අකමැත්තෙන් දුන්න නැත්තම් මැරෙනවාම කිව්වා. යාළුවෝ කිව්ව දෙමව්පියන්ට දැන් ඔබේ පුතා නොමැරී හිටියොත් අඩු ගානේ දකින්න පුළුවන්. පැවිදි වෙන්න නොදුන්නොත් එහෙම ඔයා මැරී දකින්නවත් නැහැ. ඒක තේරුම් ගත්ත දෙමව්පිය පැවිදි වෙන්න ඉඩ දුන්නා. මෙයා පැවිදි වෙලා ඕම් එනවා ගෙදර පැත්තට. ගෙදරින් යනකොට අම්මලා තාත්තලා කිව්වා හැබැයි ගෙදර එන්න ඕන කියලා. දැන් පැවිදි වෙලා සිත බලවත් කරගෙන හොඳ මේ දැක්මක් විදර්ශනාවක් සහිතවයි ගෙදර එන්නේ. මේ ගෙදරට එනකොට හිස බාලා සිවුර ඇඳගෙන එනකොට තාත්තට අඳුර ගන්න බැරි වුණා බමුණට. සිවුර දැක්ක විතරයි බනින්න පටන් ගත්ත උඹලා වගේ කෙනෙක් තමයි අපේ පුතා පැහැරගත්තේ කියලා. පුතාම එලවගත්තා. හැරිලා ආවා. ඊළඟ උදෑසන 16 පිලුණු වෙච්ච රොටි වගේ ගිහිල්ලා විසිකන කුණුගොරට. එහෙමයි. පස්සේ මේ ස්වාමීන් වහන්සේ පින්ඳපාතයට අවශ්‍ය කරන්නේ ශරීර කාය සුළු මොහොතකට පවත්වා ගන්න පමණයි. නැගිනිය විසිකරනවා නම් පාත්‍රයට පූජා කළත් වැරද්දක් නැහැ කියලා. එහෙමයි. මේ දාසිය කල්පනා කරා මෙච්චර ශාන්ත පින්වන්ත කෙනෙකුට යමක් පූජා කරන්න නැත්තම් මටත් පින් ලැබෙයි. අනේ මේක පූජා වේවා කියලා අර පිළුණු වෙච්ච තරමක රොටියේ පූජා කළා. උන්වහන්සේ ගහක් මුලේ කිට්ටුවට වෙලා උදේ හීලා දානි ගන්නවා. ඒ වෙලාවේදී ඔන්න තරුණ දාසියක් මෙයා. මෙයාට යක් ස්වාමීන් වහන්සේ ලස්සන නිසා පොඩ්ඩක් මූණ බැලුවා. අතපය බැලුවා. පුරුදු අතපය පුරුදු මුහුණා. දැනගත්ත හඳුනාගත්ත මේ අපේ කුමාරයෝ තමයි කියලා. දුවල ගිහිල්ලා සිටුතුමාට දෙවියට කිව්වා. අන්න ඔබේ පුතා ඇවිල්ලා කියලා. හැබැයි ඕක ඇත්තනම් දාසභාවයෙන් මුදවනවා. එහෙමයි. කියලා එහෙමත් පොරොන්දු වෙලා දෙමව්පියෝ දුවගෙන ආවා. බැලින්නම් ඈත ඉඳලා බලන් ඉන්නකොට පිලුණු රොටි වරඳනවා. අනේ පුතේ උඹට කිව්ව නේද ඕකද ශාසනය ඕකද සැපත කියලා ඇහුවා මේ සිතු gedara කොච්චර කෑම්බීම තියනවද යන් යන් gedara යන් කියලා මතක් කළා බෑ දැන් ඉන්නේ දානේ අරගෙන ඉවරයි කියලා මතක් කළා පස්සේ එහෙනම් හිට දහවල හරි වඩින්නකෝ කියලා මතක් කළා වැඩි දානෙට දානෙට එනකොට මෙයාගේ සිත අනිත් පැත්ත ගහන්න තීචරාන් රිදී මුතු ආවරණ කොහොම ගොඩ ගහලා ලස්සන ලස්සන කාන්තාවෝ නලගණන් ගෙනල්ලා නටවන්න හිත ඇදගන්න මේ ආපස්සට. අර මං කල්නුත් මතක් කළේ ගහක කොළයක් වැටුනහම ඒ කොළේ උරුවන් වුණොත් නැවත කොළපාට වෙන්නේ මේ සිත හදපු සිතක් ආයි පස්සට ගන්න බෑ. කුමාරයාට තේරුණා මේක හරියට වැඩක් නෙමෙයි. ඇති දානෙකුත් නැහැ. මතක් කළා. ඔය සම්පත්තිය වලට හිමිකරුවෙක් නැත්නම් ගිහිලා ළඟ තියෙන ගඟට ගිහිලා දාන්න කියලා. උන්වහන්සේ ආකාශයට පැන නගුණා. කිසිම නලගණකට මෙයවල්ලා ගන්න බැරි වුණා. සිවුරු හරවන්න බැරි බැරි වුණා. කෝරීය රජුරුවන්ගේ උයනට තමයි කෙලීම irdiyen පාත් වුනේ. රජුරුව මේ ස්වාමීන් වහන්සේ දැකලා අහනවා අනේ ඔබ වහන්සේ පැවිදි වුණේ. කිව්වා රජතුමනි අපේ ජීවිතවල තියෙන බාධා හතරක්. රජතුමා තමයි අහන්නේ ඒක. ඒ තමයි මොනවද? ජරා පාරිපුණ්‍ය. ඔබ වහන්සේ දිරලා නැහැ, වයසට ගිහිල්ලා නැහැ. ඊළඟට ව්‍යාධි පාරිපුණ්‍ය. මහා හොඳ වෙන්නේ නැති ලෙඩ රෝග වලටපත් වෙලත් නැහැ. ඇයි පැවිදි වුනේ? භෝග පාරිපුණ්‍ය. භෝග පිරිහිලන්නේ කොච්චර දීපලක් වස්තුවක් තියනවද? ඥාති පාරිපුණ්‍ය. ඥාතින්ගෙන් පිරිහිලක් නැහැ. ඇයි පැවිදි වුනේ මට අදාහ ගන්න බෑ කියලා කෝරීය රජු කියනවා. මෙන්න මේ ජීවිතයේ තියෙනවා ඔය ප්‍රශ්න වලට අමතරව කරුණු හතරක්. ඒවට කියන සතරවිධ ධම්මුද්දේශ. මෙන්න මේව අහලා තමයි මං නිවැරදි ලක්ෂයට ආවේ කියලා කෝරේ රජුරවන්ට රට්ටපාල ස්වාමීන් වහන්සේ මතක් කරනවා. උන්වහන්සේ මහරහතන් වහන්සේ කෙනෙක්. උපනීති ලෝකු අද්‍රෝ ඇත්තනේ මේ ලෝකේ තියෙන්නේ නිතරම සත්‍යය ජරා මරණ කරාම ගෙනියන ගමන. විපත්ති කරාමයි. ආයි මේ ලෞකික ලෝකේ සැපතක් නැහැ. අත්තානෝ ලෝකු අනබිස්සරෝ හරීම මේ සත්වය අනාරක්ෂිතයි. කොයි මොහොතක කරදර බාධක හිසමද කඩා වැටේද කියලා කියන්න බෑ. බේර ගන්න කෙනෙක් නෑ. පිහිට වෙන්න කෙනෙක් නෑ. අස්සකෝ ලෝකෝ සම්බම් පහාය ගමනියන් බලන්න යනකොට අපි හම්බ කරගත දීපල වස්තුව දරුවෝ සල්ලි ඉඩකඩම් ඔක්කොම අතහැරලා යන්නේ. අත් දෙක පිහදාගෙන යන්න වෙන්නේ නේ. ඒ නිසා මේ ජීවිතේ සාරයක් නැහැ. මේ යන ඉලක්ක ඉලක්කයක් නෙමෙයි. ඕනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මනුස්සයා කොච්චර අතහරින්න වුණත් මැරෙනකොට අතහරින්න ඕන බව දැන දැනත් අල්ලගන්නමයි අල්ලගන්නමයි අල්ලගන්නමයි කල්පනා කරන්නේ. ඇයි? හැමදාම අඩුවක් තියෙනවා. 1000ක් හම්බ කරන හම්බ කරන කෙනාට හිතෙනවා 10000ක් හම්බ කරා නම් කියලා. දහගම් හම්බෙනකොට හිතනවා ලක්ෂයක් හම්බ කරානම් කියලා. ලක්ෂය හම්බ කරන කෙනාට හිතන කෝටියක් තිබුණා. කවදාවත් මේක ඇති වෙන්නේ නැහැ. මහා මුහුද වගේ තෘෂ්ණාව. මුහුදට කොච්චර වැහි ගංගා ඇදගෙන මට ජලය මදීනි. ආන්නේ වගේ නොසන්සිඳන ආසා පස්සේ දුහන අපට ඉලක්කය වර්ධිනවාමයි. ජීවිතයේහි මේ උපනීති ලෝකවද්දෝ අස්තිර භාවේ ජරා මරණ වලට අපි වෙනස් කරලා පමුණුවන එක මේ අවබෝධයෙන් දකින්න ලෝකේ අපි බොහොම අනාරක්ෂිත බව දකින්න. ඒ වගේම කොහොම අතහැරලා යන්න වෙන බව නිතර සිහි කරන්න. ඒ වගේම තෘෂ්ණාවයි අපි දාසියෙක් බවට පත් වෙලා සිටින බව දකින්න. එතකොට වැරදි දෘෂ්ටියෙන් ඈත් වෙලා අපි සම්මා සතියට, සම්‍යක් දෘෂ්ටියට පැමිණලා නිවැරදි ඉලක්කයට සීතී භූත වන්නට සිහිල් වන්නටපත් වෙනවා කියලා මේ සතරවිධ ධම්මොද්දේශොස්සී බුදුහාමුදුර අපට පැහැදිලි කර දෙනවා. බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරලා ධර්මය අවබෝධ කරගත්තේ උන්වහන්සේ පටිසෝතකාමී වුණ නිසා. අපි සියල්ලන්ම අනුසෝතකාමී තත්වයක සිටයි ජීවිතය බලන්නේ. අපේ ව්‍යායාමයත් ඒ සඳහාමයි. නමුත් විය යුත්තේය නොවේ. එසේ වන්නට වන්නට හදිසි විපතක් වුණහම ජීවිතේ ගොඩාක් කැමති දේවල් අපේ අතේ අපෙන් ගිලිහි ගියාම අපි ගොඩාක් දුකටපත් වෙනවා. අතිශයින් සංවේගයටපත් වෙනවා. මේ කාරණය ඔබටත් මටත් සුදුසු වන්නේ නැහැ. සැනසීම ප්‍රාර්ථනා කරනවා නම් එසේනම් කල යුත්තේ කුමක්ද? ස්වාමින් වහන්සේගෙන් අපි විමසමු මේ විරාමින් අනතුරුව. නොවරදින ඉලක්කයකට යන්න නම් අපි උඩුගම් බලා පිහිනිය යුත්තේ ඇයි? එය පහසු කටයුත්තක්ද? ධර්මයට අනුව නම් ස්වාමින් වහන්සේගෙන් පැහැදිලි කරගනිමු මේ විරාමින් අනතුරුව. තුන් සිත පහදන පන්සිල් මනව සිරස FM පන්සිල් මළුව දහම් සාකච්ඡා මේ වැඩසටහන ඊට සහභාගී වන්න අපි ඔබට ආරාධනා කරනවා ඔබ දන්න කියන අයටත් පණිවිඩය කියන්න ඔබට පුළුවන් ධර්ම දානමය උතුම් ඒ කුසල කර්මය අත්පත් කරගන්නට කතා කරන්න 0112848888 අපේ දුරකථන අංකය කරු ස්වාමින් වහන්සේ අපි අනුසෝතගාමී නොවි පටිසෝතගාමී විය යුත්තේ ඇයි ඇයි අපි උඩුගම් බලා පිහිනිය යුත්තේ ශාලිකා බුදුදහම පෙන්වා දෙන්නේම පටිසෝතගාමි වැඩපිළිවෙලා. එහෙමයි. මේ ලෝකයා කෙලෙස් බරින් පීඩිත ලෝකයා අනුසෝතගාමි. එහෙමයි. සෝත කියන්නේ ගඟ, ජල පහර. අනුසෝත කියන්නේ ජල පහර යන පැත්තට පීනීම ගසාගෙන යෑම. ඒ ජලපහරට අහු වෙලා යෑම. පටිසෝතගාමී කියලා කියන්නේ නැහැ. උඩුගම්බලා ගඟ පහළට ගලද්දී උඩුගම්බලා පීනීම. තරමක් අසීරුයි. හොඳ දේවල් පහසුවෙන් කරන්න බෑ. ශාලිකා අරිය පරිේෂණ කියලා සූත්‍රයක් තියෙන වටිනා සූත්‍රයක් මච්චම නිකායි. එහෙමයි. ඒකෙදි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මට මේ ලෝකයා ගැන හරි පුදුමයි. අඬන මිනිස්සු අඬන දේම සොයනවා. දිරණ මිනිස්සු දිරණ දේම සොයනවා. ලෙඩවන මිනිස්සු ලෙඩවන දේම සොයනවා. මැරෙන මිනිස්සු මරණයම සොයනවා. අස්තිර ලෝකයේ අස්තිර දේවල්ම අල්ලා ගන්නවා කියලා බුදුහාමුදුරු මතක් කරනවා. මේක ඇත්තටම අපිට සමාජයෙන් පේනවා. එහෙමයි. දැන් බලන්න නිකමට පාංශකූල අවස්ථාව මලගෙදර අද සමහර අවස්ථාල බොහෝ ස්වාමීන් වහන්සේලා ඊටාම අනිත්‍ය දුක්ඛ අනාත්ම මරණ සතිය වැඩෙන්න දහම් කරුණු කියා දෙනවා. ඒනකට සමහර අවස්ථාවල අපේ කුළුපග භාවයේ නිසා, හිතවත් පවුලක් නිසා, ඥාති පවුලක් නිසා අපිත් බණ කියන්න ගියාම කියනවා නම් පාංශිකුල අවස්ථාවේදී මේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාවක් කළ යුතුව තියද්දී අනේ මේ ගෙදර කෙනා මාත් කොච්චරනම් දැකලා තිනවද මාත් එක්ක ඊයේ පෙරේදත් පන්සලට ඇවිල්ලා කතා කරලා ගියා මට දන් ටික දුන්නෙත් මෙයා අනේ දන් ටික අරගෙන ඇවිල්ලා කොච්චර සුහුදව මාත් එක්ක කතා කරනවද දැන් මෙහෙම කියනකොට මොකද වෙන්නේ අඬන මිනිස්සු තව අඬනවා කඳුළු හලන මිනිස්සු දෝර ගලා යන කඳුළු වගුරුවන මෙන්න මේක අනුසෝතගාමී මිනිසුන්ට ආ ආය අනුසෝතගාමී වෙන්නම මේ උදව් කිරීමක් නෙමෙයිද? එහෙමයි. නමුත් ඒක නෙමෙයි විය යුත්තේ ස්වාමින් වහන්සේ ධමකගෙන් විය යුත්තේ උඩුගම් බලා අඬන මිනිස්සු නොහඬන්න කරුණු කියන්නේ. අඬන්නේ හරියට අදාළ කාරණේ වෙහිච්ච නිසා ආවරණය වෙච්චදී निराවරණය කරලා දෙන්න ඕන ධර්මානුකූලව. මේ අනුසෝත ගාමී බවින් මිදිලා පටිසෝත ගාමී බවකට යන්න ඕන නම් තවත් අපි කල්පනා කළ යුතු කරුණු කීපයක් තියෙනවා. එහෙමයි. විශේෂයෙන් දෙවියෙක් ගැන කල්පනා කරන කුටුනස්ශාලික දෙවියෙක් දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ප්‍රධාන කරුණු හතරක් බලපානවා. එහෙමයි. ඒ තමයි ආයුෂ පිරිහීම, එක්ක පින පිරිහීම, ආහාර පිරිහීම සහ මෛත්‍රීන් පිරිහීම. හෙවත් ක්‍රෝධයටපත් වීම. ක්‍රෝධයටපත් වෙච්ච ගමන් දෙවියන් ලෝංගල දිව්‍ය ආත්ම භවෙන් පල්ලෙහාට දාන්න පුළුවන්. වැටෙනවා. මිනිස්සෙක් වෙච්ච අපිත් ඉන්නේ මේ කාමසුගතිය. දිව්‍ය ලෝකය කියන්නේ කාමසුගතිය. දැන් බලන්න අපේ තාවුෂ පිරිහෙන්න පුළුවන්. එතකොට අපි මැරිලා යනවා. පින පිරිහිච්ච ගම දුහන වටිනාම වාහනයක් ඉන්ධන ඉවර වෙලා ඩස් ගාලා නවතින්න වාගේ අපේ ජීවිතේ නවතිනවා. කොයිතරම් පැතුමන් තිබුණත් මේ දරුවන් රැක බලාගෙන හිටියත් ඔබ රැකියාවක් කළත් ජීවිතේ නැමැති වාහනේ ඉන්ධන නැමැති පින ඉවර වීමෙන් ඩස් ගාලා නතර වෙනවා. ආහාර පිරිහීම අවශ්‍ය කරන ආහාර පාන නැති වුණොත් ඒත් අපි චුත වෙලා යනවා. ඒ වගේම අපේ ජීවිතේ පිරිහෙන්න ඉලක්කයේ වරදින්න ප්‍රධානම කාරණා තමයි මේ මෛත්‍රී චින්තාව නැතිවීම. කන්ද පරිත්ත වගේ තැන්වලදී මෛත්‍රී නොකිරීම නිසාම සර්පෙත් දෂ්ට කරලා ස්වාමීන් වහන්සේ කලුරිය කරන අපවත් වෙනවා. එහෙමයි. බුදුහාර මතක් කළා මේ ස්වාමීන් වහන්සේ අපට පරිසරයට මෛත්‍රී කළා නම් සතර සර්පරාජ කුලයන්ට මෛත්‍රී කළා නම් දෙවියන්ට මෛත්‍රී කළා නම් මිනිසුන්ට මෛත්‍රී කළා නම් මෙහිම විපත්තියකටපත් වෙන්නේ නැහැ කියලා. මෙතනටම අපි ගත්තොත් මේ අද අපි මුහුණ දෙන විපත්තිය අපට දැනෙන විපත්තිය අපට ඇහෙන විපත්තිය දැසට පෙනෙන විපත්තිය ඇත්තටම ලොකු විපත්තියක්. මෙහිදී අපට අපේ ජීවිතවල හැමෝම කල්පනා කරලා කාටත් වෙච්ච විපත්තියක් නේ. අපි පොදුවේ වෙච්ච දෙයක් නේ. මේක ධර්ම නියාමයක් නේ කියලා. එහෙම ඔක්කොම මේක සාමාන්‍ය දෙයක් ලෙස සැලකුවොත් මේ විපත්ති වුණාට ඊට වඩා ශක්තියක් අපිට එතනින් ගන්න පුළුවන් ධර්මානුකූලව හිතුවොත්. එහෙමයි. එතකොට අපි සිත කුසලයට බර කරොත් මෙවැනි විපත්ති පවා නැති කරගන්න පුළුවන්. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සහ විශාල ස්වාමීන් වහන්සේ පිරිසක් ධර්ම සාකච්ඡාවක ඉදිරින් ඉන්න තර ඈත පළාතක මහ වෙල්යායක මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා Nirodha සමාපත්තියට ගැඹුරුම සමාපත්තියට සමාදිනවා. එහෙමයි. උන්වහන්සේ දවස් 7කට කිට්ටු වෙන්න මේ සමාපත්තිය වැඩ හිටියා. ඔබ දන්නවා Nirodha සමාපත්තියටපත් වෙච්ච කෙනෙක් දවස් 7කට කලින් උත්හානය ලබන්න ඕන. නැත්තම් කයමී යනවා. ඊට පස්සේ මේ පුද්ගලයෙකුට ජීවයකට ඒකයි රැඳෙන්න බෑ. නිසා අපි කල්තියා ඒකට යම් අධිෂ්ඨානයක් අරගෙනයි මගේ සමාධිය, සමාපත්තිය ඒකෙන් නැගිටින්න අවස්ථාව ලැබෙන්න ඕන කියලා තමයි අධිෂ්ඨාන කියලා තමයි එතන තියන්නේ. එහෙමයි. උන්වහන්සේ දවස් 7කට ඔන්න මෙන්න තියා නිරෝධ සමාපත්තියෙන් සමවැදලා උත්හානිය ලබල බලනකොට තිබිච්ච පලාතනේ, ගහකුලනේ, ගල් පර්වතනේ ස්වාමින් වහන්සේලා සොයන්න නැහැ. එක්කෙනෙක් දෙන්නේ පමණ ඉතුරු වෙලා හිටියේ. හේතුව මෙන්න ස්වභාවික විපතක් මහා ජලගැල්මක් මහා කුණාටුවක් කැවිලා පලාතම වෙනස් කරා පොල් ගසුත්නේ ගල් පර්වතුන්නේ මොකක් නැහැ නමුත් අර බලවත් චිත්ත සමාධියේ හිටපු නිරෝධ සමාපත්තියේ හිටපු බුදුරජාන් වහන්සේ එක රෝම කූපයකටත් හානියක් කළා නැහැ එහෙනම් සිතෙහි බලය කොයිතරම් අසිරිමත්ද ඒ වගේම ගැඹුරු සමාධිවල හිටපු ස්වාමින්වහන්සේලාට කිසිම හානියක් වෙලා නැහැ එහෙනම් අපිට පේනවා මේ සාමාන්‍ය ලෝකයේ අනුසෝත ගාමීව ගලායන ගඟේ ගසාගෙන යන්නේ නැතුව අපි මෙවැනි විපත්ති කරදර බාධක ඉදිරියට සිද්ධ වුණොත් අපි යම් කිසි විදිහක ආරක්ෂාවකට යන්න නම් අපේ සිතම බලගැන්විය යුතු බව බුද්ධ දේශනාව අනුව අපට පැහැදිලි වෙනවා. ඒ සිත බලගැන්වීමේදී ආයු බලවත් කරන්න පුළුවන්, පින බලවත් කරගන්න පුළුවන්, ආහාර පාන ආදී ලැබෙනවා. ක්‍රෝධය වෙනුවට මෛත්‍රී චින්තාව බලවත් කළොත් ඇත්තටම අපිට ලොකු ශක්තියක් ලැබෙනවා. ඊළඟට පටිසෝතගාමී බවට එන්නට අනුසෝතගාමී බව බලවත් කරගන්නට තවත් කරුණු හතරක් තියෙනවා කෙටියෙන් අපි සිහිපත් කරමු. මේ ලෝකයේ තියෙන දුක ගැඹුරින් අවබෝධ කරගන්නට ඕන නම් ක්‍රම හතරකින් අවබෝධ කරගන්න ඕනේ. එහෙමයි. ධර්මයේ සඳහන් වෙනවා අභිධර්මයේ කියනවා ලක්ඛන රස පච්චුපට්ඨාන සහ පදට්ඨාන කියලා කරුණු හතරක්. ලක්ඛන කිව්වේ යමක් දිහා ලකුණු සහිතව බලන්න ඕන. ඒ වගේම රස කිව්වේ එයින් කරන කාර්ය දිහා බලන්න ඕන. පච්චුපට්ඨාන කීවේ ඒ පිළිබඳ මනාව වැටහීමක් ඇති කරගන්න පදට්ඨාන කියලා කීවේ ඒ ඇතිවීමට පදනම් වූ කරුණු කාරණා විමසා බලන්න. අපි හිතමු විපත්තියක් ආවා. ඒකේ ස්වરૂපය මෙහෙමයි, ප්‍රතිඵල මෙහෙමයි. මේක ඇතිවුනේ මෙන්න මේ මේ මේ කරුණු නිසා කියලා අපිට තේරුම් ගන්නට පුළුවන්. එන්නේ ඒ විදිහට යමක් තේරුම් ගත්තොත් අනුසෝතගාමී බවින් මිදලා පටිසෝතගාමීම වෙන්න පුළුවන්, ආරක්ෂිත පිරිසක් වෙන්න පුළුවන් කියලා ධර්මයට අනුව අපට මනාව අවබෝධ කරගන්න පුළුවන්. හොඳයි. ධර්මයම ඔබේ ජීවිතයේ ආරක්ෂාව කරගන්න. ධර්මයට අනුවම ජීවිතයේ සකස් විය යුතු සෑම දෙයක්ම සකස් කරගන්න. ඔබට නිති ආරක්ෂාව ලැබේවි. සිරස් FM පන්සල් මළුවේ ඉන්න ඔබට ආරාධනා කරනවා ප්‍රශ්නයක් තිබෙනවා නම් ඔබට කතා කරන්න අපිට 0112848888 දුරකථන අංකය. ඒ වගේම මේ වෙලාවේ සිරස් FM පන්සල් මළුව පිළිබඳව ඔබ දන්න කියන එකත් පණිවිඩය කියන්න. මේ විරාමෙන් අනතුරුව රාජකීය පඬිතුක පූජ්‍යපාද අත්කඳුරේ සුමනසාර ස්වාමින් වහන්සේ සූදානම් මහා සාල සූ සූත්‍රය පිළිබඳව එයින් ගත හැකි යමක් ඔබේ ජීවිතයට එකතු කරගත යුතු යමක් පිළිබඳව මතක් කිරීමටත් ඒ වගේම කාල විපත් සිද්ධ වන මෙවන් වකවානුවක ඔබට තනි තනිවම කළ හැකි යම්කිසි සත්‍යක්‍රියාවක් වේද ඔබ තුල ශක්තිය බලවත් කර ගැනීම මගින් මෙවන් විපත්වලට මුහුණ දීමට හැකියාවක් ලැබෙන්නේ කොහොමද කියන එකත් ස්වාමින්වහන්සේගෙන් පැහැදිලි කර ගනිමු. තුන් සිත පහදන පන්සිල් මනෝ අද දවසේ සිරස FM පන්සිල් මළුවට වැඩම කළා රාජකීය පඬිත පූජ්‍යපාද ඇත්කමරේ සුමනසාර ගරු ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ අපි අවසාන වශයෙන් ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්න කැමති මහාසාල සූත්‍රයේ අපේ ජීවිතේ තවමත් වැදගත් වන අවස්ථාවක් පිළිබඳව ඔබ වහන්සේ අපිට කලින් මතක් කළා ඒ වගේම මෙවන් අවස්ථාවක කාලගුණික විපර්යාසයන් සිදු වෙලා මනුෂ්‍ය ජීවිත විනාශ වන අවස්ථාවක තනි තනිව Tamanට කළ හැකි යම්කිසි අදිෂ්ඨානයක් ඒ වගේම සිතුවිලි බලවත් කර ගැනීමක් තියනවාද ධර්මයට අනුව? අංගුත්තර නිකායේ තමයි ශාලිකා මහාසාල සූත්‍රයේ සටහන් වෙලා තිබෙන්නේ. එහෙමයි. මේ මහාසාල සූත්‍රයේදී ලස්සන අපූරු උපමාවක් බුදුහාමුදුර අපට කියා දෙනවා. මේ උපමාව ලොකු කුඩා බාල මහලු තරුණ ඒ වගේම ආගම් බෙහෙදකින් තොරව අපි කාටත් හරිම වැදගත් වෙනවා. හොඳම මිනිසුන් මැද හොඳම මිනිසෙක් වන්න. ගුණවතුන් මැද හොඳම ගුණවතෙක් වන්න. සිල්වතුන් මැද හොඳම සීලවන්තෙක් වන්න. පරිත්‍යාගශීලීන් අතරත හොඳම පරිත්‍යාගශීලී කෙනෙක් වන්න. දන් දෙන අය අතර දාන ඥාන පතීක් වන්න නුවණ වඩන අය අතර මහා ප්‍රඥාවන්තයෙක් වෙන්න මේ සූත්‍රයේ ඕවදන උපමාව හරිම වැදගත්. දවසක් උන්වහන්සේ සහ ස්වාමින් වහන්සේලා චාරිකාවක වඩිනවා. විවිධ ගහකොළ පරිසරයේ තිබුණා. ගංගා ලස්සනට ගලා යනවා. කුරුල්ලෝ නාද කරනවා. මේ ලස්සන පරිසරය දිහා බුදුහාමුදුරුවෝ තමන්ගේ නෙත යොමු කළා. නෙත යොමු කරලා බුදුහාම මතක් කළා මහන්නේ මේ පරිසරය හරි ලස්සනයි නේද? රමණීයනි අරඤ්ඤානි යත්තන රමති ජනෝ. කාමී ජනයාගෙන් තොර වෙච්ච තැන, නිකලෙස් අය වසන තැන හරි ලස්සනයි. උන්වහන්සේ දැක්ක යෝධ සබ්දන්ත මහ ගහක්. ඒ ගහේ හොඳට කොළ තිබුණා. අතු හොඳට විසිරලා තිබුණා. මල් පිපිලා තිබුණා. හෙඩ් වලින් බර වෙලා තිබුණා. හොඳ අරටුවක් සහිත බැලූ බැල්මටම පේනවා හොඳ ශක්ති සම්පන්න හොඳ මුදුන් මුලක් සහිත ගහක් කියලා. ස්වාමීන් වහන්සේ ඇහුවා මහණෙනි මේ ගහේ හොඳට කොළ තියනවා නේද? අතු තියනවා නේද? ගෙඩි තියනවා නේද? මුල් තියනවා නේද? හොඳ අරටුවක් තියනවා නේද? ඒ කියන්නේ මේ ගහ බොහෝම සද්ධාන්ත සාරභාර වටිනා කියන වෘක්ෂ ගස් අතරත වටිනාම ගහයි. බුදුහාඳුරු ප්‍රශ්න කරනවා මහණෙනි මේ ගහ මෙච්චර සරුසාරව වැඩුණේ මල් සහිතව, ගෙඩි සහිතව, අතු සහිතව, කොළ සහිතව, මුල් සහිතව වැඩුණේ සරු පොළවකට මේ බීජය වැටිච්ච නිසා. ස්වාමීන් වහන්සේලා එහෙමයි කියලා කියනවා. අන්න බුදුහාඳු මතක් කරනවා එහෙනම් මහණෙනි මේ මිනිස් ජීවිතය නැමැති ගහ මේ ආර්ය ධර්මයේ නැමැති මහා පොළව තුල මේ ගෞතම බුදුසසුන තුල හොඳට පැල කරගන්න පුළුවන්. නිකාම නිකන් හිස් ගහක් නෙමෙයි එතකොට. භූමිය තමයි ආර්ය භූමිය. ගෞතම බුදුසසුන. ඒ තුල පැල කරොත් මිනිහා නැමැති ගහේ හොඳට කොල්ල අතු මල් ගෙඩි පල අරටු ඇති වෙනවා. ඒ තමයි ඇති වෙන දේවල් මොනවද? මිනිසා නැමැති ගහේ ආර්ය ධර්මයේ තුලින් ගන්න පුළුවන් වටිනා පළදාව තමයි ශ්‍රද්ධාව. එහෙමයි. සීලය සුත්ත ඡාග පඤ්ඤා කියන මෙන්න මේවතයි කොල්ල අතු මල් ගෙඩි පළ අරටුව බවට පත් වෙන්නේ. ඒයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සද්ධා කියලා කියන්නේ මොනවද? අපේ අවබෝධයෙන් පිළිගැනීම. අනවබෝධයෙන් පිළිගන්න දෙයක් නැහැ කාටවත් බලෙන් පිළිගන්නන්නෙත් නැහැ ඒ වගේම සීල සම්පන්න භාවය තුලින් ගුණවත් වෙනවා මිනිහා හොඳට මිනිස්යානමති ගහ පළ දරනවා ඒ වගේම සුත බහුසුත භාවය මේ වගේ ධර්ම සාකච්ඡා කරලා අහලා ධර්ම දේශනාවට සවන් දීලා බණ පොත කියවලා පුදුමාකාර ඥානයක් ඇති කර ගන්නවා ඡාගය පරිත්‍යාගය දැන් මේ දවස්වල අවශ්‍යම දෙයක් නේ විපතටපත් වෙච්ච අයට ඒ අයට නැති දේ කන්න බොන්න ඇඳුම් පැළඳුම් මේ වගේ අවශ්‍යතා සම්පූර්ණ එකේ හොඳ අවස්ථාවක් අපිට ඡාග ත්‍යාගයේ පුරන්ට දානී පුරන්න ඒක පිරීමෙන් මිනිහා නැමැති ගහ බොහොම බල සම්පන්න වෙනවා පඤ්ඤා ඒ තමයි අරටුව නුවණ නුවණ වැඩිමෙන් තමයි මේ වටිනා ගහකින් තමයි හොඳම ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් මිනිහා නැමැති ගහ හොඳම භූමියක ආර්ය ධර්මයේ තුල හොඳට පැල කරගත්තොත් ඒක ලැබෙන ඵල තමයි ශ්‍රද්ධා සීල සුත ඡාග පඤ්ඤා මෙහි ප්‍රතිඵලයේ වටිනාම අරටුව බවට පත් වෙන්නේ ආයේ නිර්වාණේ පසක් කිරීමයි ඒ නිසා මිනිස් ගස වැඩිවීමට හොඳම පොළවක මේ ගෞතම බුදුසසුන තුල පැල කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරනවා ජීවිතයක් බල සම්පන්න කරගන්න කරුණු කීපයක් වැදගත් වෙනවා එහෙමයි සංස්කෘත සාහිත්‍යයේත් කියලා තියෙනවා නරස්යා භරණං රූපං රූපස්යා භරණං ගුණ ගුණස්යා භරණං ඥානං ඥානස්යා මිනිසාට නම් ෂමා මිනිහෙකුට ලස්සන රූපයක් තිබුණොත් මිනිසත් කමට ඒක හරි වටිනවා. රූපයට ආභරණය වන්නේ ගුණයයි. ගුණයට ආභරණය වන්නේ ඥානයයි. ඥානයට ආභරණය වන්නේ ඉවසීමයි. මේ කියන වටිනා ගුණ දහම් අපි එකතු කරගත්තොත් නොවරදින පිරිසිදු ජයග්‍රහ ඉලක්කයකට අපේ ජීවිතය මෙහෙවා ගන්න අපට ඔබට කාටත් වාග්ය ලැබෙනවා. අර ඔබතුමිය යොමු කරපු ප්‍රශ්නයත් එක්ක සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ මිනිසුන්ගේ පාපය නිසා මේ මේ කාලේ මේ විපත්තියටපත් වුණා නේද? ජීවිත හානි වුණා කියලා. එනිසා අපට කරන්න දෙයක් නැහැ. ඒ අයගේ අකුසල කියලා. එහෙම හිතන්න හොඳ නැහැ. සාල පිරිසක් අපි හිතමු අධර්මයට ගියත් අපි අපි යම් කිසි සීලයක සමාධියක ප්‍රඥාවක ಗುಣධර්මයක ඉන්නවා නම් අපට සෙත් පතන්න පුළුවන් වුන් වෙනුයි. ආශිර්වාද කරන්න පුළුවන් මේ විපත්ති කරදර බාධක තුරන් මේවා කියලා. හවසට බුදු පහන තියලා පුළුවන්. අපි දන් ටිකක් පූජා කරලා පුළුවන්. මේ විදිහට විදියට සෙත් පතන්නම්. අඳුරට සාප කරනවට වඩා එක පොල් තෙල් පහනක් හරි දැල්වන එක තමයි වටින්නේ. භූමින් ඡාද යතුං සර්වං කෘතශ්චර්මන භවිෂ්‍යති උපනාච්චරව මාත්‍රේන ඡන්නා භවති නේදනි. සමාජයක ජීවත් වෙනකොට එහෙමත් වෙනවයි. සමාජයේ කටුකය දරුණුයි පරුෂය රළුයි කියලා අපි දුකටපත් විය යුතු නැහැ. මුළු පොළොවම වහගෙන යන්න මහ පොළොවම පරුෂය රළුයි කියලා කටු වෙනවා කියලා අපිට මුළු පොළොවම වහන්න බෑ. එහෙම සරප්පුනේ එවැනි හමක් නැහැ. නමුත් කකුලට සරප්පු දෙකක් දාගැනීමෙන් ඒ හැමෙන් පුළුවන් අපිට පොළවෙන් එන කරදර අසා ගන්න. අන්න ඒ වගේ අපේ සිත සුරක්ෂිත කරගෙන, අපේ සිත ධාර්මික කරගෙන, අපේ සිත පින්වන්ත කරගෙන අපට පුළුවන් ලෝකයකට ආලෝකය ලබා දෙන්න, අඳුරට එළිය ලබා දෙන්න. ඒ නිසා අපි කවුරුත් අඳුරට සාප නොකොට එක පොල් තෙල් පහනක් හරි දල්වන්න, තම තමන් ධර්මකාමී වන්න කියලා අපි ආරාධනා කරන්න කැමති අපිට කවුරු කවුරුවත් නැහැ. බුදුහාමුදුරු හැර අපට කවුරුවත් නැහැ. ධර්මයේ හැර අපට කවුරුවත් නැහැ. ආර්ය මහා සංඝරත්නයේ හැර. එනිසා අත්ත දීපා විහෙරත න අනඤ්‍ය සරණ. තමාම තුනුරුවන් තුලින් මේ ආර්ය ධර්ම තුලින් සරණක් ලබාගෙන තමා හිසට තම අතමය සෙවණන්ල ලෙස ජීවත් වෙන්න කියලා ආරාධනා කරන්න කැමතියි. හොඳයි ස්වාමීන් වහන්සේ. වක්කලී හාමුදුරුවන් නමතලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළේ වක්කලිය මේ කුණු වෙන ශරීරය දිහා බලාගෙන සිටීමෙන් ඇති ප්‍රතිඵලය කුමක්ද? යමෙක් මා දකීද, හේ ධර්මයේ දකී කියන එක බුදුරජාණන් වහන්සේ අපට උන්වහන්සේ දෙසා වදාළ ධර්මය තුලින් සිහිපත් කළා. එහෙමනම් ගරු ස්වාමීන් වහන්සේ මාළඹේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති කතිකාචාර්ය දර්ශනපති රාජකීය පඬිතුක විචිත්‍ර ධර්ම කතික නායක පූජ්‍යපාද ඇත්තම්රිය සුමනසාර ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා අපි සියලුම දෙනාම පින් අනුමෝදන් කරනවා සිරස FM පන්සිල් මළුවේ ධර්මයේ ශ්‍රවණය කරපු සියලුම දෙනාම ඉතින් නැවතත් එළඹෙන ඉරිදාවක සිරස FM පන්සිල් මළුවේදී ඔබ වහන්සේගේ මෙවැනිම සුමధుර ධර්ම සාකච්ඡාවක් අපි බලාපොරොත්තු වෙනවා එමනම් සිරස FM පන්සිල් මළුවේදී ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි ලෝකවාසී ලංකාවාසී සියලුම දෙනාට දෙනාට නිදෙස් නිරෝගී බාහිර පාරිසරික උපද්‍රවලින් තොර වූ මෛත්‍රී සහගත සිතුවිලින් පරිත වූ సంతානයක් උපදීවා සියලු කරදර දුරු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ සිරස් FM පන්සිල් මළුවේ බැතිබර උතුම් ප්‍රාර්ථනාවයි තුන් සිත පහදන පන්සිල් මළුව